ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ආරම්භ කරන්න වැඩේ බලාපොරොත්තු වෙන වැඩේ පිළිබඳ කෙටි හඳුන්වා දීමක් නැත්නම් විස්තරයක් කළොත් මේකට අපි කියන්නේ කමඨාන් සුද්ධ කිරීම කියලා අපි මේක දැන් පොදු කමඨාන් සුද්ධ කිරීමක් වඩපත් කරගෙන කියනවා මේකද බලාපොරොත්තු වෙන තමන්ගේ භාවනායේ ගුණාගුණ සාකච්ඡා කරලා පුළුවන් තරම් සුද්ධ කර ගැනීම නිවැරදි කර ගැනීම ඉතින් මේක පොදු කිරීම පිළිබඳව සමහරුන්ගේ අප්‍රසාදයක් තියෙනවා. නමුත් අපිට විශාල පිරිසක් ඉන්න නිසා ඒකම පොදුවේ කරනකොට තියෙන ආනිසංස නිසා අපි දිගින් දිගටම දැන් අමෝරාවෙන් බලෙන්ම වගේ පොදු කමඨාන් සුද්ධ කිරීමකට තමයි එකඟ වෙලා තියෙන්නේ. බුද්ධලිකෝ කමඨාන් සුද්ධ කරනකොට නම් ඒ කතාව වාර්තාගත වෙනකොට සමහර යෝගාවචර අකමැති. නමුත් මෙතන අපි බොගන්න සකස් කරලා තියෙනවා. යම් කෙනෙක් මේ පොදු කමඨහන් සුද්ධ කිරීමේදී අකමැති අපිට අත උසලා සංඥා කරන්න අපි වාර්තාගත කිරීම නතර කරනවා. නමුත් මෙතන ප්‍රශ්න තියෙන්නේ ප්‍රශ්න ලිඛිතව තියෙන නිසා කවුද ප්‍රශ්නේ අහන්නේ කියලා දන්නේ නැහැ. ඒ නිසා වාර්තාගත කිරීමට විරෝධය අඩුයි සාමාන්‍ය පුද්ගලික කරනට වඩා. නමුත් ඒත් එක්කම මතක් කරන්න ඕනේ කාට හරි මේ ලිඛිත ප්‍රශ්න වලට අමතරව ඒ සභාවට ඉදිරිපත් කරන්න ඕන නම් ඒකටත් අපි පූර්ණ සහයෝගය දෙනවා නැත්නම් පූර්ණ සාදර වෙනවා. ඒ සඳහා මයික් එකක් තියෙනවා. කාට හරි ඒකට අවස්ථානුකූලව ඒ තම තමන්ගේ ප්‍රකාශන අත්දැකීම් ගැටලු විස්තර කරන්න පුළුවන්. අනිත් එක තමයි මම සමහරට මේ ප්‍රශ්න වල ලිඛිතව තියෙන ප්‍රශ්න වල විග්‍රහ කරගන්න තරම් කරුණු මදි නම් මම ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ ප්‍රශ්න කරුව අපිට ඒ මං ඒ වෙලාවට කියන තොරතුරු ඉදිරිපත් කරන්න කියලා. එතකොටත් මම ඉල්ලා හිටිනවා මේ මයික් එක පාවිච්චි කරන්න කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සමහරట్లాට මම එහෙම කියනකොට උඟ දෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ප්‍රශ්න කරුවේ නම නැහැනේ මේකේ. නම නැහැ. මේ ඉදිරිපත් වෙන්නේ නැහැ. එහෙම කරබයිනවා. එහෙම වුණොත් මං කරන්නේ ඒ කවුරුටත් වෙහෙස කරන්නේ නැතුව පීගාව ප්‍රශ්නට යන්නේ එකයි. ඒ අවස්ථා දෙකේදීම මයික් එක පාවිච්චි කරන්න කියලා ඉල්ලීමක් කරන්නේ මේකට සම්බන්ධ නොවෙන මෙව අහන්න කැමති අනිකුත් යෝගාවචරයන් ගැන කල්පනා කරලයි ඉතින් ඒත් එක්කම මේ පොදු කමඨාන් සුද්ධ කිරීම නිසා අලුත් අයට මුඛාක් ඉක්මනට මොකද්ද මේ කමඨාන් සුද්ධ කිරීම කරන්න කියන එක පිටිබඳව විශාල පුළුල් අවබෝධයකටත් ඉඩ තියෙන එක ආනිසංශයක් ඒක නිසා අද පොදු කමඨාන් සුද්ධ කිරීමේ පළවෙනි දවසේ මම මේ කෙටි මතක් කිරීම කරන්න යෙදුනේ. ඉතින් අපි අරවින්දට ඉල්ලීමක් කරන්න ඉස්සර වෙලා මේ ප්‍රශ්න සභාගත කරන්න කියලා කාගාරි විරුද්ධතාවයක් තියෙනවද කියලා මම දැනගන්න කැමතියි මේක වාර්තාගත වෙලා. විරුද්ධතාවයක් නැත්නම් අපි සැසිවාරයේ ආරම්භයේ මෙතෙන් පටන් ගන්නවා අරවින්දගෙන් ඉල්ලා හිටනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කියලා. තවත් එකක් තමයි මතක තියාගන්න සුදු නොවන කෙනෙක් ඉන්න නිසා ඉංග්‍රීසියෙන් ප්‍රශ්න අහුවොත් අපි ඉංග්‍රීසියෙන් උත්තර දෙනවා. So far we are doing the uh, interviews in Sinhala, but if you have any questions wish to raise in English, uh, I will try my best to answer in English. So if there are anything, you may either write it here or you can uh, use the mic and present to the session as and when the situation feels suitable. we are going to start the session. අවසරයි ස්වාමින් වහන්ස යෝගී අංක 36 පින්වත් ස්වාමින් වහන්ස මාගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි ආනාපානය හොඳින් දැනේ ආස්වාසය කෙටි ගැඹුරු ස්වභාවයකින් යුක්ත අතර ප්‍රස්වාසය සිහින් දිග ස්වභාවයක් ගනි උදරයේ හිස් බවක් දැනෙන අතර යටිසිතේ ප්‍රකට නොවන සිතුවිලි රටාවක් ඇතිවේ. මෙය භාවනාවට පරිබෝධයක්ද ආරුණිකව පහදා දෙන්න පෙරුවන් සරණයි. මේ වගේ තැන්වලදී මම දැනගන්න කැමති ඒ අර හිත පපුවේ බඩේ දැනෙන හිස් බව එහෙම නැත්නම් පිටිපස්සේ ඒ කියන්නේ පසුබිමේ දැනෙන ඒ ආයාරයන හිතවිලි අවතිද්දී Tamanට ආනපාන බලන්න පුළුවන්ද බැරිද කියන එක. ඒකට මම ටිකක් එකතු කරන්න කැමතියි. ඒ විදිහට හිතවිලි තියේදිත් මේ හිත බඩේ හිස් බවක් තියේදී ආනපන බලන්න පුළුවන් නම් පරිබෝධයක් නැහැ. ඇත්තම කියනවා නම් දිනුවක් කියලා කියන්න පුළුවන්. ඒක ලියන්න දැනගන්න ඕනේ. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහ ලියනකොට මම මේ මට හිස් බවක් වැටෙනවා. මට හිතවිලි වෙන නමුත් ඒ අතරමැද ආනපන පේනවයි කියලා කියන්න දැනගත්තොත් තමයි තේරෙනවා කමඨාන් සුද්ධ කිරීමේ දක්ෂකම වැඩි වෙනවා. අනිත්තරතුරු බොහොම හොඳයි. අනිත්තරතුරු කියනවා ආනපානේ ආස්වාස බලස්වාස බලන්නේ ආස්වාස බලනකොට මෙහෙම පේනවා ප්‍රස්වාස බලනකොට මෙහෙම පේනවා බොහොම ලස්සනයි. ප්‍රශ්නේ සැකයක් වෙලා තියෙන්නේ මේ අනිකුත් අතුරු අරමුණු ඉතිවිලි අර හිස් බව දකිනකොට ආනපානෙන් ගිලිහිලාද නැද්ද? ගිලිහිලා නැත්තම් ප්‍රශ්නයක් නැහැ කියන තොරතුරු නැති නිසා සැකයක් පහළ වෙනවා. සාධාරණයි. නමුත් කොට පොදුවේ මම කියන්නේ ඔය භාවනා කරගෙන යනකොට කෙලස් පැත්තට නැත්නම් පින් පැත්තට ඕන තරම් දේවල් වෙනවා. ශබ්ද ඇහෙනවා, වේදනා එනවා, සැප දුක්, හිතවිලි එනවා නන්නත්තර කොයි දේ තිබුණත් තමන්ට ආනාපානට සම්බන්ධතාවය. ආනාපානේ ගිලිහිච්ච නැති ගතිය. ආනාපානට තියෙන ප්‍රේමේ තියෙනවා නම් ඒ තාක් වැරදිලක් නැහැ. යෝගාවතරයා අනතුරක් වෙලත් නැහැ. ඒ නිසා මේ ආනාපානේ තියාගන්නේ අපි උරගාලා බලන උරගලට. මොන කරදරයක් ආවත් ආනාපාන සම්බන්ධතාවයේ තියෙනවනම් මතක තියාගන්න අපි අසරණ නැහැ අනාථ නැහැ. මොකද නිව්වට මත් වෙලා ආනාපානේ පවදුනනම් අසරණයි අනාථයි. අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අවසරයි. ස්වාමින් වහන්ස මම ආනාපාන සතිය වැඩිීමේදී දැනට හුස්ම වැදෙන තැන ප්‍රකටව දැනේ. හුස්ම රැල්ල එම ස්ථානයේහිම දැනි දැනි පවතී. විටක බෙල්ලෙන් උඩ කොටස දෙපැත්තට වැනෙන බවක් දැනේ. බඩේ මස් පිඩු ඇඹරී යන්නාසේ දැනේ. ඇඟේ සමහර තැන්වල දෙවිලි ගතියක් දැනේ. හටේ නිතරම කෙල උනන ගතියක් පවතී. මම එවිට ධාතු ගුණ මෙනෙහි කර නැවත ආනාපානයට එමි. එයද හොඳින් වැටහේ. gederදී පැයක් හෝ එයට ආසන්න අඩු හෝ වැඩි කාලයක් භාවනා කරමි. මේ తත්වය බොහෝ කාලයක් පවතී. ඉදිරියට ගමන් කිරීමට උපදෙසක් ලබා දෙන මෙන් කාරුණිකව දෙපා නැමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට උතුම් රත්නත්‍රයේ පිහිටයි. මේකත් හොඳයි. තොරතුරු අහගෙන ඉනකොට චිත්‍රම වෙනවා. මොකද අවසාන ප්‍රශ්නේ අහන්නේ මේක දිනු කරන්න. ඉතින් පැය 23ක් කනලා එක පැයක් හොදලා කොහොම ගොඩේන්නේ? පැය 22ක් අනන්න තියලා පැය දෙකක්වත් අඩු ගන්න භාවනා කරනවනම් දෙගුණක දියුණුවක් ඇති වෙනවා. මොකද පැය 21ක් අනලා පැසි විසි පැය තුනක් භාවනා කරනවා නම් තවත් දියුණුවක් ඇති වෙනවා. නිසා දැන් Tamanට දොරේ යතුරු හම්බෙලා තියෙනවා. කරුණා කරලා කල්පනා කරලා බලන්න ඇයි මේ පැයකට සීමා කරන්න වෙලා තියෙන්නේ මම කොච්චර දාස භාවයක් මට තියෙනවද ඉතින්දා වැඩවලට. මම කොච්චර ණයකාරයේද? මම කොච්චර ලෙඩෙද්ද? මෙච්චර මේ පැහැදිලි පිරිසුදු ගන්න දැනක් හම්බෙලා තියෙදී ඇයි මට වැඩි කරන්න බැරි? එක පැත්තකුත් තියෙනවා. මොකද එහෙම කියනකොට එක දවසක් යෝගාවචරය කිව්වා මේ ලොකු ශාංශික පොතේ ලියලා තියෙනවා. මේක දිගට භාවනා කරන්න එපයි කියලා. එක සැරකට යෝගාචරය පැයකට වැඩි කරන්න එපයි කියලා. එතකොට ඔබ වහන්සේ දැන් කියනවා හිතුවමන අපිට කරන්න. ඒක කොතනද සීමාව කියලා. මොකද අර ඉස්සලා කියපු තොරතුරු වලින් පේනවා. දැන් යෝගාවචරයට පැය, ඉන්න පැය විනාඩි 10, 15, 20, 30 ටික ටික ටික ටික වැඩි කරා. මොකද එතකොට ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. ගෙදර අනික් වැඩත් එක්ක සමතුලනය කරන එක. මොකද අනික් ඇත්තෝ කැමති වෙන එකක් නෑ පවුලේ අනික් අය. නමුත් Taman දැනගන්න ඕනේ ඒ අය එක පැත්තක් දැකලානේ කතා කරන්නේ මම දැන් දෙකම දන්නවනේ. ඒ නිසා මම අනිත් අයට නොදැනෙන්න දෙමීට මේක දියුණු පවුණු කරගන්න කාලය අනුව වැඩි කිරීමට අපි කියන්නේ ප්‍රමාණාත්මක වැඩි කිරීම. ඊට පස්සේ ගුණාත්මක වැඩි කිරීමකුත් වෙනවා. වැඩියෙන් වැඩියෙන් හිත එකට ඉඳ ගියාම ඉඳ ගන්නකොටම ඔය කියන කීකරුකම ආනපනේ ආම්බම් කරගන්න පුළුවන් ගතියක් එන්න නම් පොඩ්ඩක් සක්මන් කරලා වාඩි වෙනවා නම් මෙහිදි වගේ තමන්ට තේරෙයි බොහොම ඉක්මනට හිත ඔය කියන විවේක ස්ථානට ඉක්මනට එනවා. ආවට පස්සේ වැඩි වේලාවක් ඉඳ ඉඳ මේ සිද්ධියේ මුල මෙහෙමයි. මැදදී නතර වෙන්නේ නැහැනේ දැන් ටිකක් වෙලා ඉන්නෝනේ. අගට යනකොට මොකද වෙන්නේ කියලා මේ හිත විස්්‍රාම වීමේ විවේක වීමේ මුලමැදඟ දැනගන්න පුළුවන්. ඒක නිසා ශාසනයක් වශයෙන් ප්‍රතිපදාවක් වශයෙන් ඒ කෙනාට කරන්න දේ වෙරිලා තියෙනවා. සිද්ධ වෙලා තිනවා. එයා දැන් අනුග්‍රහ කරනවා. එයා ටිකක් වැඩිපුර වෙලා දෙන්න එයා වැඩිපුර සීතල ජීවිතයක් ගත කරන ගමන් මේකට අනුග්‍රහකරනද කාලයේ වශයෙන්ත් අනුග්‍රහකරනද ගුණාත්ම වශයෙන්ත් සක්මණෙන් අනුග්‍රහ කරන විශේෂ මේ වගේ අවස්ථාවක් හම්බෙච්චහම බලන්න මේ වගේ පූර්ණ කාලීවේදීම නිසා අර gedara ආපු තැන ටැග් ගහන එක එක තැන කරකවෙන එක ඉස්සරහට කඩාන යනවද නැත්නම් මෙහෙදිත් ඒ gedara වගේම එක තැන ටැග් ගහනවද කියලා ඒක වැදගත් වෙනවා ඉදිරි පෙත සකස් කරගන්නකොට මෙහෙදී ඒ නිසා gedare කල්පනා කරන්න එපා සක්මන පරියන්කේ සක්මන පරියන්කේ ඔහොමම කර කර කරගෙන යනකොට බලන්න අනිවාර්ය වෙනසක් ඇති වෙනවා මේ වගේ නම් gedare ගිහලා කරන්න හම්බ වෙන්නේ නමුත් තිබුණු එකට වැඩිය පොඩ්ඩක් දියුණු කරන්න උත්සාහ කරන්න යොදන යොදන ප්‍රමාණයට Tamanට ආනිසංශ ප්‍රතිලාභ ලැබෙනවා එහෙම විශ්වාසයක් ඇති කරලා දෙන්න පුළුවන්. ඒ ලැබෙනකොට තමයි ඒ කියන්නේ තමයි යොදන්න යොදන්න තමයි ඒකේ ආනිසංස ලැබෙන්නේ. ඒක නිසා ඒතකොට දෙකක් වෙනවා. එකක් 80ෙන් ගත කරන කාලය අඩු වෙනවා 100ෙන් ගත කරන පින්පැත්ත වැඩි වෙනවා. දැන් වෙලා තියෙන විදිහට 80ෙන් නැත්නම් හිත පූර්ණ යොදන ඕනලා පැය 3ක් 23ක් ගත කරනවා එකයි තියෙන්නේ සුද්ධ වශයෙන් ඒකට අපි අනුග්‍රහ කරන්න පින් පැත්තට, අනුග්‍රහ කරන්න සත්‍යමත් පැත්තට, අනුග්‍රහ කරන්න අප්‍රමාද පැත්තට. එතකොට තමන් ශාසනයට කරන වතක් කියලා හිතන්න. ශාසනික වශයෙන් මම කරන වතක් කෙනෙකුට ආදර්ශයක් මටත් මෙලෝ වශයෙන් ලැබෙන මේලෝ මේලෝම හම්බෙන ප්‍රීති සුඛයක් කියලා ඉදිරියට යන්න කියලා කියන්නේ. ඒක මයික් එක ගන්න. එතකොට මේ පැය එකහමාරක් දෙකක් වාඩි වෙලා ඉන්නකොට ඒ තමන් ආනාපානයත් එක්ක පවත්වන සම්බන්ධතාවයේ පටන් ගන්නම ආනාපානය ඇසුරේ පටන් ගන්නම එතකොට ඒක සංසිද්ධිය ඒකේ කෙලවර ඒ පටන් ගන්න සංසිද්ධියාවේ කෙලවර කොහොම වගේ දකින්නේ සම්හාස මට මේ දෙකත් ගමන් ආනාපාන සතිය හොඳට පිළිදෙනවා. කරගෙන යන්න පුළුවන් එක තැනම තමයි වැඩෙන්නේ. ඉතින් එහෙම වෙලා ඊට පස්සේ නැවත පොඩ්ඩක් මේ ආස්වාස ප්‍රස්වාස වෙනම දැක ගන්න පුළුවන් අවස්ථාවක් එනවා. බොහෝ විට මේ ස්පර්ශයේ එකම තැන තමයි වෙන්නේ ආස්වාසය ප්‍රස්වාසය කියලා මට අර වැදෙන තැන හොඳට ප්‍රකටව දැනෙනවා. එතකොට ඒ කියන්නේ ආනාපාන වෙලා බලන් හිටියත් ටික වෙලා බලා හිටියත් ඒ හැපෙන තැන හෝ ආනාපාන ස්පර්ශයේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ද ස්පර්ශය දැනෙනවා ආස්වාස ප්‍රස්වාස දැනෙනවා වාර්ග මේ වැඩි දැනෙන්නේ නැහැ සමිනාත. දිගටම අර ප්‍රකටව දැනෙන එක තමයි වෙන්නේ මට. වැදෙන තැන හොඳට දැනෙනවා. හරි ඒ වැදෙන තැන ප්‍රකට භාවය හෝ ආනාපානි වැදෙනකොට දැනෙන දැනීම් විඳීම් වල වෙනසක් වෙන ඒකාකාරීව පවතිනවා කියන එක තමයි චෝදනාව මට වෙන්නේ. ද වෙනසක් වෙනවද? චෝදනාවක් නෙමෙයි ස්වාමීන් වහන්සේ. නෑ මම මේ වචනේ පාවිච්චි කරන්නේ මේකනේ ප්‍රශ්නේ. මම කියන්නේ මට දැනගන්න ඕනේ බලාගෙන ඉන්නකොට වෙනස් වෙනවද ස්පර්ශයේ සහ ඒ දකින්න දේවල් නැත්නම් ඒකාකාරී පැවතීමද දියුණුවක් නැහැ. වෙනසක් තියෙනවා. වැඩිමයි ආසාති ප්‍රසාසය කියන කේ වෙනසක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් ඒකේ කාලානුරූපව වෙනස් වෙන්නේ නැද්ද? බලාගෙන ඉන්නකොට ඉන්නකොට ඒකේ විපරිණාමයක් වෙන්නේ එක විදිහටම තියෙනවා. විපරිණාමයක් වෙන්නේ නැහැ. ඔව්. මොකද්ද විපරිණාමය විස්තර කෙරුවොත් කොතන ඉඳලා කොතෙන් යනවා වගේද පේ. ආස්වාසේ ස්වාමීන් වහන්සේ මට අඳුර ගන්න පුළුවන් සිසිල සීතලට දැනෙනවා. නාසයේ පුරාම යන ආස්වාසය, රස්වාසය උණුසුම් බටේකින් යනවා වගේ තමයි දැනෙන්නේ. ඔය ඒක එතන ඉඳලා කොතෙන්ද මාරු වෙන්නේ විපරිණාම වෙන්නේ මොන තැනද? ওই විදිහට දිගට පේනවා කියන එකද කියන්නේ. ඒව නැත්නම් එන්න එන්න මේ කියන ස්වභාව ලක්ෂණ එහෙම නැත්නම් ඒවට කියන සටහන් කෙටි වෙනවා තමයි. අර දිගට දැනෙන එක කෙටි වෙනවා. කෙටි වෙලා තමයි අර එක තැන වදින්න පටන් ගන්න ඉතිසෙටි කෙටි වෙලා ඊපස්සේ නොදැනීම යන තත්ත්වයක් එනවා මේ ඔව් ඒකට නොදැනී යන තත්ත්වේ පේන ජවනිකාවේ කෙලවර මොකක්ද? දිගටම ඈ නිකම් පාට වර්ණ වගේ පේනින්ට යනවා සමහර වෙලාවට එක එක වර්ණ ඒ වෙන වෙලාවට ආනපානෙ නොපෙනී තියෙන වෙලාවට වර්ණ පේන්නේ. හරි ඒ ආනපානේ නොපෙනී යන අවස්ථාව ජවනිකාවේ කෙලවර කොහොමද අත්දකින්නේ? මොකද්ද කෙලවර? එතකොට දැන් මම අර වර්ණෙම පේනකොට මට ඒක ඒක ගැන නොසලක ආස්වාස ප්‍රස්වාසයට ගිය යනවා මම සමහරවිට. එතකොට අර පෙනුණු වර්ණෙම නොපෙනී යනවා. ඔව් ඊට පස්සේ ආනපාන පේනවද නැවත ආයසරයක් නැත්තම් මොකද වෙන්නේ? ආනපනේ පෙනෙනවා සම්මත. ආනපනේ දිගටම ඉන්න පුළුවන්. ඉඳලා තමයි අර විදිහට මම අහන ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න නෙවෙයි කතා කරන්නේ. මම මම කියන්නේ ආනපනේ ගොරෝසුට පෙළලා සියුම් වෙලා නොපෙනී ගියා. ඒ නොපෙනී ගියේ ජවනිකාව. නොපෙනී ගියේ ජවනිකාව ඉවර වෙන්නේ කොතනින්ද? ආය ආනපනේ නැවත පේනවද? වෙන අරමුණු පේන්න පටන් ගන්නවද? මොකද වෙන්නේ? වෙන අරමුණු කියලා කියන්නේ අර මං කිව්වේ වර්ණ වගේ පෙනෙනවා කියන්නේ. ඒක තමයි පෙනෙන්නේ. ඊට පස්සේ මේක ගැන අවධානය නැති වෙලාවද දන්නේ ඊළඟට නැවතත් ආස්වාද ප්‍රසආසයට එනවා. හරි දැන් මට දැනගන්න ඕන ඉතරයි ආනාපාන නොපෙන කියලා ආයෙ පේනවනේ. ඊට පස්සේ අලුතෙන්ම ඉඳගත්ta වගේ මේ පේන ආනාපානෙ මට භාවනා කරන්න. ඒක තමයි දියුණුව කියන්නේ. එතකොට ආයෙසරයක් අර වගේ නොපෙනියයි ආයෙ පෙනෙයි ආයෙ නොපෙනියයි ආයෙ පෙනෙයි ඕක දිගේ යනකොට තමයි Tamande මේ ඇතික බවට සාපේක්ෂව නැති බව තියෙන බවට සාපේක්ෂව ඇති බව ඔක්කොම ටික පේන්න බෑ. එක චක්‍රයක් දැකලා තියෙනවා. දෙවෙනි චක්‍රයට ගිහිල්ලා නැහැ. නැවත ආනාපානේ පෙනුණා නම් ආයෙත් ආනාපානේ හුලක ඉඳලා පටන් ගත්ත කෙනෙක් වගේ නවක ආධුනිකයෙක් වගේ යෝගාවචරයෙක් වගේ අර හුස්මට හිත තියලා දැන් ඉඳගත් කෙනෙක් වගේ. ඒකයි එතකොට පැය කරන්න බෑ. පැය ඉක්ම ඉක්මල යන්න වෙනවා. ඉක්මල ගිහලා බලන්න ආයෙසරයක් ආනාපානෙට සාදර වුණොත් ඒක ආයෙ කීකරු වෙයිද නැත්නම් දිගින් දිගටම ඇවිස්සලා ආයෙ පටන් ගන්නද කියලා. නිසා දිනුවක් නැති ගතියක් පේන්න වෙලා නැහැ. ඊගාවට කළ යුතු වැඩේ කෙරිලා නැහැ. මේක මේ උක්කවන මිනිස්සයා පළවෙනි අස්සන්න කැපුවට පස්සේ වතුර දැම්මොත් දෙවෙනි නිරි අස්සන්න මතුවෙනවා. දෙවෙනි ඒ පොළවේම ආයෙ වින්නඟු හාන්න ඕන පැල හිටවන්න ඕන අර මුලෙන් ආයෙ මතුවෙනවා. ඒකටත් පොහොර ටිකක් දැම්මොත් පළවෙනි සරන් විතර අස්සන්නක් නෑ නමුත් නිරි අස්සන්නේ ගොවිතැන්පත් නොකර අර මුලින්ම දෙවෙනි නිරි අස්සන්න ගන්න පුළුවන්. තුන්වෙනි සැරේටත් කැපුවට පස්සේ පොහොර ටිකක් ගැහුවොත් තනකොළ ටිකක් අයින් කළොත් තුන්වෙනි ඉරියසනක් ගන්න පුළුවන් පළවෙනි සැරේ දෙවෙනි සැරේ විතර හම්බ වෙන්නේ ආන්න මේ විදිහට මේ ඇති කරගත්ත පදනම මත ආනපන සංසිඳුනට ආයමතුනොත් ආය කරන්න ආය සංසිඳේ ආයමතුයි ආය කරන්න මෙහෙම කරගෙන කරගෙන යනකොට ඒක අතේ අතට පාලනයක් අතට වශී භාවයකට එන්න පටන් ගන්නවා ඒක නිසා කෙටියෙන් කියන්න තියෙන්නේ ආනාපානෙ නැතිවීමේ ජවනිකාව ඉවර වෙන තැනට හොඳට අපේක්ෂා කරගෙන ඉන්න ආය ආනාපානෙ පෙනෙයි ආධුනිකෙක් වගේ ආය කරන්න. ගරු ස්වාමින් වහන්සේ මා භාවනා අධ්‍යක්ීම් අවම කෙනෙක්නි ඔබ වහන්සේ දුන් උපදෙස් අනුව යමින් සක්මන් භාවනාව පිළිබඳ මම සෑහීමකටපත් වෙමි මාගේ පූර්ණ අවධානය දෙපය ගමන් කරන අන්දම සහ පොළව සමග ස්පර්ශ වන හැටි අත්දැකීමට යොමු කර ගැනීමට බොහෝ දුරට පුළුවන්. නමුත් පරයන්ක පිළිබඳ මාගේ අත්දැකීම් ඊටා දුර්වල මට්ටමක පවතී. මාගේ අසනීප තත්වයක් නිසා සන්දි නවාගෙන එක ඉරියව්වක බොහෝ වෙලා සිටීමට අපහසු බැවින් හුස්ම ඉහළ පහළ යෑම ගැන තේරුම් ගැනීමටත් ප්‍රථම වේදනාවන් මා පෙළේ. අවධානය ශරීරයේ වේදනාවන් ගැන යොමු වනවා මිස ආනාපානය දෙසට යොමු නොවේ. ඊතා වීරයෙන් හුස්ම දෙස බැලූ විටත් ඊතා කුඩා වේලාවක් හුස්ම හඳුනාගත හැක. ඊට පසු හුස්ම වදින තැනවත් සොයාගත නොහැක. මා ආනාපාන සති භාවනාවට නුසුදුසුදැයි සිතේ. ඔබ වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට උතුම් ත්‍රිවිධ රත්නත්‍රයේ පිහිටයි. මේ කෙනාට පටලවිල්ලක් වෙච්ච එක මම පෙන්නලා දෙනවා. ඊට පස්සේ අපිට මේ අරස් ප්‍රශ්න තැසි වාරයකට යන්න පුළුවන්. වාඩි වෙලා අනපනේ බලන්න එපා. ඉන්නේ ඉරියව්වට විතරක් හිත තියන්න ඉවරනේ. එන්නේ ආපු නැති, පේන්නේ නැති ආනපන එක මොකටද පොරකන්නේ? ඒක නොබෝ වෙලාවකින් වේදනায়. ඊට පස්සේ වේදනාව දිහා බලන්න. ඒතර මේ ආනපාන මම අභව්‍ය කෙනෙක්ද මටයි පේන්නේ නැත්තේ මේ වේදනාව නිසාද කියන ওই ප්‍රශ්න රාශිය පයින් වෙන පළවෙනි උපදේශයේ පිළිපැටලා නැහැ. හොඳට පట్టල වාඩි වෙලා කය දිහා බලන්න මම දැන් මෙතන මොනවාක්වත් හොයන්නේ නැහැ. හොයන්න යෑමම ආතතියක්. හොයන්න යෑමම මානසික පීඩනයක්. හොයන්න එපා එනවනම් එයි. එන තේදී හබන්නා මිස ඒකට පිටිය සකස් කරගෙන දෙන්න. ඒ කියන්නේ මම ඉඳගෙන ඉඳලා ඉඳගෙන ඉන්න ඊටියව දිහා බලාගෙන ඉන්නවා. අනබණ්ඩ අතවනන්න යන්නත් එපා, පිම්බිය කෙනට අතවනන්න යන්නත් එපා, වේදනාවට අතවනන්න යන්නත් එපා. ඒ විදිහට කෙරුවොත් මේ යෝගාවචරය ඒකට දක්වන ප්‍රචාරය මොකද්ද කියලා මම දැනගන්න කැමතියි. ඉතින් කවුරු හරි කැමති නම් ඒ දිගේ ඉස්සරහට යන්න මම මේ අහන ප්‍රශ්නට උත්තර ලබා දෙන්නයි කියලා මං ඉල්ලා හිටියා. උත්තර දෙන්න අකමැති නම් මම මේ ඊගාව ප්‍රශ්නට යනවා. මයික් එක ඕන් කරලා නැහැ. ස්වාමීන් වහන්සේ මමයි ප්‍රශ්නේ යොමු කරේ මම ඒ ආනාපාන සතිය ගන්න ඉස්සෙල්ලා එම ඉඳගෙන ඉන්නකොටම තමයි ඒ අමාරු එන්නේ. ඔය එතකොට අයිය අර ප්‍රශ්නයක් අහන්නේ මම ආනාපානට අබහුවේද කියලා. ඒක තන්නේ කර පටලවාගෙන තියෙන අහන ප්‍රශ්නයක්. මේකනේ නෝන ගමන්නේ ඉඳගෙන ඉන්නකොටම ඒ නිකෙලින්ම නිවනට යන තියෙන පාරක් තමයි ඉඳගත්ත ගමන් අරමුණට තමන් ඉඳගෙන ඉන්න ඉරියවට හිත යනවනම් පූර්ණ භාවයට භාවනාවට භාව්‍ය පුද්ගලිය. ස්වාමීන් වහන්සේ ඒකට අර වේදනාවල් එනකොට මම ඒ වේදනාව ගැන කොහොමද ඒක මම ඒක ගැන හිතන්න ඕනේද මොකක්ද ඒකට මම කරන්නේ? ඉඳගෙන ඉරියව්ව පවත්වා ගන්න බැරි තරම් පීඩාකාරී නොදැරිය හැකි කියලා ඒකට පාවිච්චි කරනවා. නොදැරිය හැකි නම් වේදනාව මෙනෙහි කරන්න. නැත්තම් වේදනාව තියෙද්දි ඉඳගෙන ඉන්න ඉරියව්ව කොහොමද වේදනාව නැත්තුව ඉරියව්ව කොහොමද කියලා සංසන්දනය කරන්න. දැන් ඉඳ ගන්නකොටම වේදනාවක් නැතිව ඉරියව්ව පේනවනේ. ඒක වේදනාව ආවට පස්සේ ඉරියව්ව කොහොමද? ඊට පස්සේ නොදැඩි යකි මට්ටමකට එනවනේ. දැන් ඇති ඊට පස්සේ අපි වේදනාව මෙනෙහි කරනවා. එතකොට මේ වේදනාව මෙනෙහි කරනකොට මුළු කයේ තිබුණනේ අපි අවධානයක්. ඒ වේද ඒ තිබුණ අවධානය දැන් වේදනාව එන තැනට විතරක් යොමු කරලා බලන්න. මුළු කයේම වේදනාව නෙවෙයි නම් මගේ දනිස් වම් දන හිසේ වේදනාව තියෙන දැන් හිත එතන තියලා මේ වේදනාව කපනා වගේ එකක්ද පුච්චනා වගේ එකක්ද අඹරනා වගේ එකක්ද මිරිකනා වගේ එකක්ද ඒක උලක්ද උල් රාශියකින් අනිනවද තන තන හිල්ලන වේදනාවක්ද මේ වේදනාවේ ස්වභාව ලක්ෂණ පොඩ්ඩක් බලන්න ඒ වෙලාවට ඒ වෙලාවට ස්වාමීන් වහන්සේ මේ උස්ම ගැන මොනවාක්වත් බලන්නේ කොහොමඩක්වත් මම උස්ම ගැන කතා කරේ නෑ ඕක ඇදගෙනILLමයි ප්‍රශ්නේ ඒකයි මම මේ පෙන්ලා දෙන්න හදන්නේ මේ gedirin ඉඳහම මොකද්ද එකක් ඔළුවේ තියාගෙන ආපු නැති යකෙකුට ගුණියම් මේ මේ පුහුණියම් මේ මොනවද කරන්නේ? දෙයියමක් කරලා එලවන්න හදන යකා. ඇවිල්ලත් නෑ යකාට. ඒ නිසා මේ ආනපාන කියන එක බලන්න අර කයේ ඉන්න බැරි නම් ඉන්න බැරිකමකට හේතු වෙනවා නම් අපි ආනපන පිහිටට ගන්නවා. කයේ ඉන්න පුළුවන් නම් ඒ ඉන්න පුළුවන්කම ආනපන ඉන්නවට වැඩිය හොඳ එකක් කියලා හිතා ගන්න. ඒතර අපි සාදර වෙලා ඉන්නේ එන දෙයට එන්නේ වේදනාව වේදනාවත් වෙන ලාභෙන් මම පෙන්නන්නම්. අපි එතකන් ඉන්නේ මුළු කයේනේ. වේදනාවම කයේ එක තැනකට යොමු කරනවා. ඊට පස්සේ හිත ගන්න බලන්න සතියෙන් එළියට ගන්න බලන්න ගණ්ඩත් පරිතරනට බැඳෙනවා. වේදනාව ආවට පස්සේ වේදනාවෙන් එළියට ගන්න බෑ. වේදනාව ඒ තරම්ම සතිය තහවුරු කරලා රත් වෙච්ච කබලකට වැඩිදී අමු මස් කැල්ලක් වගේ ඩක් ගාලා අල්ලනවා. ආ එතකොට දැනගන්න ඕනේ මට ඕනේ සතිය නම් ආනාපානත් වැඩි වේදනාව සතිය අල්ල බදා ගන්න. ඒක කයේ පැවතිච්ච එක ඒක තැනකටත් යොමු වෙනවා. ආ එතකොට බලන්න අහන්න පුළුවන් උඹට මොකද්ද දැන් ඕනේ? ඒකට අපි වේදනාව දිහා යන්නේ පරිේශන තෘෂ්ණා පරිේශන කිරීමේ අදහසකින්නේ. නොදකින්න පටන් නෙවෙයි ලකුණු දෙකක් ලාභයින එකක්. ශරීර පුරා වේදිච්ච හිත වේදනාව තියෙන තැනට ඒකාග්‍ර වුණා. දෙක දැන් එළියට වරෙන් කිව්වට එන්නේ නැහැ. සතිය ගලවන්න බෑ. මේ දෙකම වාසියට තියාගන්න. ඉතින් ඒකල ප්‍රාර්ථනා කරන්න එපා මට ලබන ආත්මෙත් වේදනාවක් ලැබේවා කියලා. නමුත් ලැබිච්ච එකෙන් වැඩ ගන්න එකයි මම මේ කියලා දෙන්නේ. ගරු ස්වාමින් වහන්ස මා පැය භාගයක් පමණ සක්මන් භාවනාවේ යෙදී සිට පසුව පරයන්ක භාවනාවේ යෙදී මෛත්‍රී භාවනාව සහ පිළිකුල් භාවනාව විනාඩි 3ක් පමණ යෙදී ආනාපානය නාසිකාග්‍රයටගෙන මෙනෙහි කරමින් ඒ පිළිබඳ අවධානය යොදා විනාඩි 30ක් 35ක් පමණ සිටින විට ඒ අවස්ථාවේ රත්රන් පාට ආලෝකයක් විනාඩි 5ක් පමණ දිස්වි. පසුව එය කහ පාට ආලෝකයකට පරිවර්තනය වී ටික වේලාවකින් එයද නොපෙනී කිස් අවකාශයක් දක්නට විය. පසුව කිසිම ආලෝකයක් නොපෙනුනි. ගරු ස්වාමීන් වහන්සේ මෙය පහදා දෙන්න පෙරුවන් සරණයි. ඔච්චර මම පළවෙනි දිවිට ප්‍රශ්න ඇහුවා විදිහට මේ කහ පාට පේනකොට ඉස්තර පේනකොට ආනාපාන සම්බන්ධයක් ඇතුවද කතා කරන්නේ නැත්නම් ආනාපානේ ගිලිහිලා සම්පූර්ණ වර්ණයේ සහ උස්ක වෙනන්නත්තර වෙලා තියෙන කියන එක දන්නේ නැතුව මොකද්ද උනේ කියලා කියන්න බෑ. ඒ කියන්නේ පස්සේ ආපු අඟ ලොකු කරගෙන තියෙනවා ඉස්සලා තියෙන කණාමතක කරලා. මම කියන්නේ ඉස්සෙල්ලා ගත්ත කණා මතක් කරන්න බා කහ පාට ආවත් නිල් පාට ආවත් රතු පාට ආවත් බලන්න මේ ආලෝක ඔක්කොම සෙල්ලම් ආසේ මම මෙතෙන්ට එනකන් ආපු අත්තල ආනපානේ ගිලිහිලාද නැත්නම් මේක රසවත් වෙලා ඒක හීන වෙලාද එහෙම නැත්නම් ඒක දැකලා ලියන්න මතක නැතිලා කොයි දේ වුණත් ඒ තොරතුරු නැතුව මේකට විග්‍රහයක් කරන්න බෑ නිසා භාවනා කරගෙන එනකොට අතුරු ආන්තර වෙන්න පුළුවන් භාවනාවේ හම්බෙන සුබ නිමිති වෙන්න පුළුවන් කොයි දේ තිබුණත් ආනාපානෙට නිගරු කරොත් අනදර කරොත් විඳවන්න නම් වෙනවා. ඒ නිසා කමඨාසුද්ධකිටම හරිය ලේසි. ආහන්න ඕනෙලා දෙන්නේ ඒක තියෙද්දි ওই තියෙන දේවල් තියෙද්දි ආනාපාන සම්බන්ධතාවය තිබුණාද කියලා ලිව්වේ නැද්ද? නැත්නම් ඒ තියෙද්දි ආනාපාන දිහා බැලුවේ නැද්ද? එහෙමනම් කමඨාන සුද්ධ කරනවා කියලා ඊට පස්සේ මෙවුවා එයි විවිධ දේවල් එයි මෙවුවම නෙවෙයි කොයි එක ආවත් ගංගමෙන්දට ගිහිල්ලා අත්තලා අතාරින්න එපා. ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ ආනාපාන සතිය නාසිකාග්‍රේ හොඳට දැනුණා. ඒ ටික කරගෙන යනකොට තමයි මට මේ ටික සිද්ධ වුනේ. ඔව් ඒක සිද්ධ වුණාට වෙන සිද්ධ වෙලා අවකාශයට කියලා නොපෙනී කියන්නේ ඒක තාමත් Tamanට අල්ලගත්ත එල්ලේ තියෙනවනේ දැන්. ආනාපාන එල්ලේ තියෙනවනේ. ඉතින් එතකොට මේ අතරමඟදී දවකපෝ දේවල් මත අපි විනිශ්චය කරන්න යන්න නරකයි. ඕක එක සැරයක් දැක්කට මොනම දෙයක්වත් ඕකේ දෙයක් නැහැ. ඕනේ නම් ඕක නැවත නැතේයි Tamanne තියෙන්නේ මේව <clears throat> කපාගෙන වහරහා විනිවිදගෙන ආනපානට යන්න බැරි නම් අපි හන්දියක් හන්දියක් ගානේ මේ දන්න වාරේ හන්දියක් හන්දියක් ගානේ නතර කර කර අහා ඉන්නවා. එහෙම කරන කෙනාට කෙලවරකට යන්න හම්බෙන්නේ. ඒසයි සුද්ධ කරගන්න හැම වෙලාවෙම අපිට ලදලද වෙලාවේ කරදර තියෙද්දි හෝ නැතුව සාධක තියෙද්දි හෝ නැතුව මේ ආනාපානත් එක්ක ගත්ත කිවිසුම අනුව කෙලවරකට යන නික්කමට මෙහෙම කියනනම් ආනාපාන 100ක් ගෙවිච්ච වෙලාවේ බල බල නිවන තමයි. මොනව දැකලා හරි ගමන්නේ ආනාපානේ පාව දුන්නා නම් ඉතින් ආයෙ මුලක ඉඳලා පටන් ගන්නවා. ඉතින් කෙලස් කියන්නේ මේකට එක එක විදිහට උලීලි පෑම් කරනවා. බාධා කරනවා. සුබ සාධකක් දෙනවා කරදරත් කරනවා අපිට කරන්න තියෙන්නේ බීඩියලියට වේන ගායනා කරා වගේ ඇස්සත්තේ පොට්ටේක් වාගේ කන් ඇත්තේ බීරෙක් වාගේ ඥානෙ තිබුණට මෝඩෙක් වගේ අණ තිබුණට මලමිණියක් වගේ ඉඳගෙන ආනාපානෙත් එක්කම කරගෙන යන එකයි නැත්තම් පටන් ගන්නකොට ආනාපානෙ කියලා මතක් කරනද හදවතින් ඔබ යුද බිමේ අපි තනිකලේ නැත කිසි දිනේ හදවතින් ඔබ යුද බිමේ අපි තනිකලේ නැත කිසි දිනේ කියලා ආනාපානෙට කියලා පටන් ගන්න. අසරණ කරන්න එපාපා යුද බිමට ගිය ආනාපානෙ අමතක කරන්න. ජීවිසගෙන යන්න. එතකොට යුතු බිමේ ජයග්‍රහණ තමයි තියෙන්නේ. ඔයිට වැඩි ලොකු දේවල් ඒ ඉස්සරහට. වතුරේ දාලා ගිල්ලනවා වගේ පෙන්නයි. ගිනි කන්දකට දාලා පුපුරනවා වගේ පෙන්නයි. සුළුසුළුට දාලා කරකවනවා වගේ පෙන්නයි. කෙස්වලින් අල්ල වතුරට ඉබුවා වගේ පෙන්නයි. ඔක්කොම තියෙදි බලන්න අර මුලින් පටන් ගත්ත ආනාපාන සම්බන්ධය තියෙනවනම් ඔබ තම්බන කන්නේ මේක තම්බගෙන කපම් බැදගෙන කන්නේ බැදගෙන කපම් මම්ම නෙවෙයි ගණන් ගන්න කියලා යන්න ගත්තොත් එකක් දෝ නැගිටලා එනවා කෝ ශක්තියක් ධෛර්යයක් ප්‍රතිශක්තියක් ඉවසීමේ ශක්තියක් එනවා. ඒක තමයි යෝගාවචරය කියලා කියන්නේ. මේ එනේන දේවල් වලට කේන්දර බලවල නැකත් සුද්ධ කර කර හීන විස්තර කර කර යනවනම් ඉතින් ගමන බොහොම දුරයි. මේ වෙලා තියෙන හොඳ එකක් ජීවිතේ මල් විහිම්පල් කියලා මං කියර බණ ඉවරකොට. මේ එන හැම එකක්ම කේන්දර බලන්න හදනවා ආනාපාන පැත්තකට. මම එහෙම චෝදනා කරනවා නෙමෙයි මම මේකේ. කැපී පෙනීම සඳහා කියන්නේ. ඉස්මතු කරලා පෙන්වන්න ඕන නිසා කියන්නේ සම්බන්ධභාවය බලන ආනාපාන තියෙනව නම් භාවනා දියුණුවක් මිසක් අසුබෑමක් නැහැ. පේන නිමිති අනිත්‍යව ගැන එච්චර මොරි මේ චිත්තමනාප ගන්න යන්නේ. ස්වාමින් වහන්සේ මීට පෙර පර්යන්කේදී සිටියේදී යම්කිසි අරමුණක් පෙනී ඒ ඔස්සේ ගමන් ගත්තේය. එලියක් නැතහොත් රූප මේ හැම විටම විටින් විට හුස්ම දෙසද බලන ලදී. සමහර විට හුස්ම ඊතා සිහින්ව තිබේ. මේ රිට්‍රීට් එකේදී පරයන්කේ සිටින විට කිසිම අරමුණක් පෙනුනේ නැත. හිස් දෙයක්සේ හැඟුණා. එවිට සමහර විට නිින්ද ගිහිල්ලාද කියලත් සිතුණා. නැහැ නමුත් හැම විටම හුස්ම ඊටා සිහින්ව තිබුණා දැනුණා. ටිකක් ටිකකින් ඊටා තද ගතියක් ඒ වචනෙට ඉරක් ගහලා තියෙනවා. මුළු ඇඟේම තිබුණා. ශරීරය දෙස බලන විට වේදනාවන් හැම තැනම තිබුණා. එය ඉවසා ගැනීමට පුළුවනි. මින් පෙර පැයක් සිටියත් කවදාකවත් ශරීරයේ වේදනාවක් දැනිලා නැහැ. මේ ගැන පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඉදිරිපත් කිරීමේදී පිළි හොඳ සියුම් කරුණු ගොඩක් තියෙනවා. ඉදිරිපත් කළා නැහැ. පටන් ගන්න අරමුණක් ගැන කතා කරලා ඊට පස්සේ අතරමඟදී කියනවා මට මොනව අරමුණක්වත් පෙනුන්නේ නැහැ කියලා. ඒ දෙකේදී ගලනේ කැඩලා යනවා. ඊට පස්සේ අන්තිම වතාවටත් මේ වේදනාවල් දැනෙන්නේ නැහැ කියනවා. අතරමඟදී වේදනාවල් ගැන කතා කරනවා. ඒ නිසා සිද්ධි තුනක් වෙන්නේ. ඒකයි පරියංක තුනක් වෙන්නේ. කෙසේ නමුත් හිතනවා මෙහෙම කිව්වොත් මේ ප්‍රශ්න තුනටම උත්තර හම්බෙයි කියලා නැත්නම් අතර මේ කෙනා මම මේ අහන ප්‍රශ්න නිරවුල් කරලා දෙනවා හොඳයි. නමුත් මගේ ප්‍රකාශයෙන් පස්සේ ඒකට වෙලා ගන්න කැමති නැහැ. එකක් මොකද්ද? අපි සත්‍ය පුරුදු කරාට පස්සේ ආනපන සතිය කියනකො ආනපනේ ඉන්නකොට බාහිර අරමුණු වෙන එක නම් බුදු වුණත් නතර වෙන්නේ නැහැ. ඒ ගැන අපේක්ෂා කරන්න බෑ මේ ලෝකේ ඒ තරම්ම තුච්ච පාහර නොකෑමන දහපදුරා ලෝකයක්. කෙලෙසිච්ච හිතරත් කෙලෙසෙනවා නැකෙලෙස් හිතරත් කෙලෙසෙනවා. සද්දත් වෙනවා. වේදවත් වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒක දිගේ ටික දුරකුත් යනවා. ඒ සංසාර පුරුදල. දැන් මේ ආපහු ආනාපානට එන එක කොහොමද වෙන්නේ? පිට ගිය අරමුණට පිට ගිය හිත ආපහු ආනාපානට එන්නේ කොහොමද කියන එක විතරක් යෝගාවචරය බැලුවොත් යෝගාවචරයට පිට යන එක ගැන කනගාට වෙන්නම් පුළුවන්. නමුත් නැවත එන එක ගැනයි සන්තෝෂ වෙන්නේ නැත්තේ. නැවත එන්නේ Tamange මෙතෙක් කලකු භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන්නේ. දැන් එයා දන්නවනේ පිට ගියා පිට ගියා පිට ගිය බව දන්නව දැනගත්ත ගමන් ආපහු එනවා. ඒ නිසා බලන්න අරමුණ ඕනෙකට ඉන්න කියන්නේ. නමුත් නැවතත් මම මේ භාවනා කරන බවක් ආනාපාන බලන්න ඕන බවක් කය බලන්න ඕන බවක් 80න් ඉඳලා කෙරෙනවනේ අපි යතින්. මොකකින් හරි අපෝ ගෙනත් දානවනේ. ගෙනත් දාන්නේ අරමුණටමනේ. ආ මේකට සාදුකාර දෙන්න. ඒක සමාදන් වෙන්න ගිය දවසේ මුළු ජීවිතේම අදිෂ්ඨාන කරන්න පුළුවන් මම දවසම සතියින් ඉන්නවා කියලා. නිසා යන්න නන්නත්තාරය යන්න අරින්න බය වෙන්න එපා. බලන්න ගියාට ආපහු එනවනේ. එනේ ඇයිටි පාර බලන්න. මෙන්න මේක විස්තර කිරීම සඳහා බුරුම ස්වාමීන් වහන්සේ කියනවා අරමුණ එන්නේ ඉස්සල්ලත් තිය ආනාපානේ නම් අරමුණ ගිහිල්ලා ඇවිල්ලා තානාපානෙන් ඉන්නේ අතරමැද වෙච්ච දෙයින් කිසිම කෙලෙසීමක් වෙලා නැහැ. ඒක සහතික කරන්න. මම ආන පිට අරමුණ වලට යන්න ඉස්සර වෙලත් වේදනා සද්ද වලට යන්න ඉස්සලා තුනේ ආනාපාන සතිය න ะ ඔය රෝන්දයක් ගහලා ආපහු විලා ආනාපාන තිබුණ තැන ඉඳලා කරගෙන යනවනම් අතරමැද මොනම දෙයකින්වත් ඒ වෙච්ච සිද්ධියෙන් කෙලසීමක් වෙලා නැහැ. ඒ කියන්නේ පශ්චාත්තාප වීම තමයි කෙලස් කියන්නේ. ඒ කියන්නේ තැවෙන එකටයි පෘථජනකම කියලා කියන්නේ. ඒක තැවිල වැඩක් නැහැ. මුලත් හොඳයි අගත් හොඳයි. අතරමැද කෙලස් වර්ගයක් තියෙනවා. ඒ කියන්නේ තැවෙන්න යන්න එපා. ඒ කියන්නේ තැවෙනවා වෙනුවට නකම්පති කම්පා නොවෙන ගතියක් ඇති කරගන්න. කම්පා වීම තමයි මාරපාක්ෂික. කම්පා වීම කෙලෙසයක්. කම්පා වීම මෝහේ. නකම්පති इति කම්පා නොවීම යෝගාවචරය. කියන්නේ ඒ නිසා එන්න ඕනේ බාධක. ආදේ ආප කතරවිලා ලෙඩවිලා ගියාවයි බාධක ඇවිල්ලා ගියාවයි නමුත් ඉවරනාට පස්සේ ජවනිකේ අවසානයේ මම නැවත ආනාපානේ නම් තිබුණ තැනල කරගෙන යන්න පුළුවන් නම් අතරමැගේ මොකක්වත් හානියක් වෙලා නැහැ කියන පදනම ආවොත් ඒ යෝගාචරය හුඟවා දියුණු යෝගාචරයක්. යා සති බලය තේරුම් ගත යෝගාචරය. සද්ධා බලය තේරුම් ගත යෝගාචරය. විරිය බලය, සමාධි බලය, ප්‍රඥා බලය. එහෙම නැති කෙනා මේවා ගැන තැවෙනවා. බුදුජානනාංශයේ අදහස තමයි මේවා තැවුණයි කියලා මොකක්ද හම් වෙන ලාභේ. වෙච්ච දේ වෙලා ඉවරයි. ඔබ ඒ වෙනුවට ඊගාට අලුත් චිත්තක්ෂණයට අවදි වෙනවා. පැහැදිලි මනසෙන් ඊගා චිත්තක්ෂණේ වග බලා ගැනීම වෙච්ච දෙයට පැවිල වැඩන්නේ. ඒ ඒ මට්ටමට ගියාට පස්සේ ඒ යෝගාචරය එදිනෙදා ජීවිතයේ දෙයක් වුණත්, සක්මනේදී වුණත්, පරියන්කේදී වුණත් අපේ පුරුද්දර කරන පශ්චාත්තාපේ තමයි කර්ම කියන්නේ. කැම්බිරිල්ල කියලා කියන්නේ. මල වාතයක් ඕන. ඉතින් හරිය ආසයි අපි මේ කන පින්දම් ගන්න. චරුචුරුවට. බුදුරජාණන් වහන්සේගේ වචනෙන් කියනවනේ ඒවා නොදකින් නොපතන් නොදෝමකින් කියලා පැත්තකට දාලා ඊගාවට ආවට තැන ඉඳලා සත්ෝසෙන් භාවනා කරන පූර්ණ සතිය. දෝතිම බාර ගන්න ඊගාට එන චිත්තක්ෂණය පරණ කුණු කන්දලෙන් කල්පශ්චාත්තාප වෙන්න යන්න එපා. ඒ පශ්චාත්තාප නොවෙන්නේ තමයි දැන් සීලක ඉඳලා තියෙන්නේ. ප්‍රතිපදාවක ඉන්නේ කෙලස් කැපෙන වැඩක් යන්නේ. ඒකට පශ්චාත්තාපය කියලා කියන්නේ වස. කිරි කලෙයි ගොම කඳුලයි. දැන් පුළුවන් තරම් මන පශ්චාත්තාප නොවි මේ වැඩ පිළිවෙලට උගා කල්යනා මේකට හුරු වෙන්න. ඔබ කෙලෙසපම් මං හදනවා. ඔබ තියෙන පහර කරන කෙලෙසම හදනවා හදනවා විතරක් නෙවෙයි. අරිටත් වැඩිය බොහොම ප්‍රතිශක්තියකින් බලලා ඊගාචිත්තක්ෂණේ මම මගේ දෝතිම බාරණ කරනවා කියලා යන්න පටන් ගත්තාම මේ හැම මොහොතෙම තිරියන් වෙනවා. හැම මොහොතෙම තරුණ වෙනවා. නැත්තන් නාකි වෙනවා. නැත්තන් දිගටම නාකි වෙනවා වළක්වන්න බෑ. ඒකමයි ඔච්චර කල් නාකි වුනේ. ඔය දන්නේ නැතුව. අර පොඩි රිසින්න කාලේ කියන අවසර මේ හැරේ නම් නාකුණා. දන්නේ නැතිකමට අවසර ලැබන ආත්මේ නම් කවදාවත් මම නාකි වෙන්නේ නැහැ. ඒ නිසා අදිෂ්ඨානය ගන්න ඊගාචිත්තක්ෂේන තිරියක් වෙන්න. ඔය පරණ කුණු කන්දල් ගැන කතා කරන්න ගියාම නාකි වෙනවා. මම දන්නා ඒ චීද්දිත් ඒ ඒ කියන එක නම් මේ ගලණය පිළිබඳ චෝදනා තුනක් තියෙන එකට උත්තර දෙන්න කැමති නම් අපි ඒකට අහුම්කම් නැති ලෑස්ති. එහෙම නැත්නම් අපි ඊගා ප්‍රශ්නට යනවා. ගරුතර ස්වාමින් වහන්සේ මම ඩිංගයක් තුලින් ආලෝකයට ආවා. එලි දෙකක් කොළ සහ කහ පාටය. එලි අවසන් වූ පසුව ඇඟට දහඩිය දැම්මා. ඇඟේ බරගතිය අඩු වී සැහැල්ලු වුණා. පැයක් පමණ සිටියා භාවනාවේ සමහර පරයන්කවලදී S2 අදට ගම් ගෑවා මෙන් ඇලෙන ගතියක් දැනේ. එපමණයි. කිසිම ලකුණක් දෙන්න විදියක් නැහැ. ගාන ලියලත් නැහැ. සුළු කරලත් නැහැ. උත්තර වගේ දීලා තියෙනවා. එහෙම හරියන්නේ ප්‍රශ්නෙට ගියාට පස්සේ ගාන තමන් ආයෙ ලියන්න ඕන ගණන් ඉලක්කම දාලා ඊට පස්සේ මෙහෙම මෙහෙම සුරු කෙරවලස උත්තරට ලකුණු හම්බෙලා මේක නිකම්ම නිකන් මේ මේ වැසිකිලි කරගෙන ඉඳදී හීනේ කක්කුසීති වෙච්ච එකක්ද ඉඳගෙන ඉන්නකොට වෙච්ච එකක්ද භාවනා කරන වෙච්ච එකක්ද මොකක්ද අරමුණ කියලාවත් කියන්නේ නැහැ හරීම කැතයි මෙච්චර ලස්සන එකක් ලස්සනට ඔතන්න නැතුව කැත කොලයක ඔතලා පෙන්වනවා මේක කියන්නේ පසුවිවට සාපේක්ෂව කතා කරන්න දන්නේ ඉතින් මම මේ වගේ කතා කරනකොට මම දන්නවා තරහ වෙනවා ඇති මම මේ මේ වෙච්චර ලස්සන හොඳ යෝගාවචරයට මම මේ බනින්නේ. මම මේ ඉඳගෙන කරන භාවනාවද මම මේ ආනාපාන කරනකොටද මේක උනේ කොච්චර වෙලාකට පස්සේද? ඒ මොකක්වත් නැතුව මම මෙන්න බින්ගයක් මැදින් ආවයි කියලා පටන් අරගන්න නව කතා කරනනම් ෂෝක්. in the mid summer evening we were in the beach of in the beach කියලා පටන් ගත්තා. හරි ලස්සනයි. මොකද්ද මේ කියන්නේ? නිසා ආස්ථානේ වැවෙන ඕනම පැලයකට අපි කියන්නේ වල් කියලා. මිරිස් පාත්‍ය වැවෙන බටු ගහත් වල්. කියන්නේ නැහැ මේ පර්ඥාංකයක්ද ආනාපානද කරන්නේ මොකද්ද කියන්නේ නැතුව මේක තමයි මම ඔය බණේදිත් මතක් කරේ අපි ළඟ හොඳ ලස්සන අත්දැකීම් තියෙනවා. නමුත් අපි ඒක ඉදිරිපත් කරන්න දන්නේ ඒ යාර දොස් කියලා වැඩක් නැහැ. ඇත්තටම මේ ඉදිරිපත් කිරීම දන්නේ නැත්නම් ගුරුවරයාගේ තනි වැරද්ද. ගුරුන් පරිණිසංශ කියන්නේ එච්චරයි. භාවනා කරනකොට ඒක හරියට කියා ගන්න බැන්න නම් ගෝලයාගේ වැරද්දක් නෑ. ඒකට හරියට කියලා දීලා නෑ. නිවැරදි කරලා දීලා නෑ. ඊට පස්සේ යණ යන සමාජයේ බැනුම් අහුවොත් ගෝලයා නෙමෙයි බැනුම් ගන්න ඕනේ ගුරුවරයා. ඒ නිසා ගුරුවරයා ඒ වෙලාවේ තාම ඉවසිල්ලෙන් මේ වටිනා දේ මේ සිංහ තෙල් දාන්න එපා මැටි කලවල. ඒක රත්තරන් වාදනයක තියන නිසා මම වාඩි වෙලා මම ආනාපානය කරද්දි මෙහෙම මෙහෙමයි කියලා පටන් ගත්තා නම් ගාන ලියලා සුළු කරලා උත්තරය හමුනා නම් 100 100ක් ලක්නවා. මේ කවුද මන් දන්නේ මම මේ බයින්කොට ඉදිරිපත් වෙයිද කියලා මට තැකයක් තියෙනවා. ඒ කවුද කියන කැමතිද ඒකේ පූර්විකාව කියන්න කැමතිද අයිතිකාරයා? නැත්තම් අපි යනවා ඊගාව ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් කරන විට එක පාදයකට මාරුවෙන් මාරුවට ශරීරයේ සියලුම බර දැරීමට සිදුවන බව වැටහි. එය සක්මන් භාවනාවේදී මා නොසිතිය යුතු දෙයක්ද පහදා දෙන්න. මා නොසිතිය නොසිතිය යුතු දෙයක්ද පහදා දෙන්න. දැන් මේක ඊටමත් වැදගත් සම්දිස්ථානයක්. මේකෙදී සරුවචනාංශයේ කියපු වචන තමයි පච්චාපුරේ සංඤී කියන එක. අපි ළඟ සංඥාවක් තියෙනවා පෙරපසු සංඥාව. වමට බර මාරු වෙනකොට දකුණ හැල්ලුවීමක් සිදු වෙනවා. දකුණට බර මාරු වෙනකොට වම හැල්ලු වීමක් වෙනවා. ඒතර මේ සංදිස්ථානයේදී මේ ඉරියාපත සංදියේදී නැත්තම් මේ බැටන් එක මාරු කරන වෙලාවේ වම ගැන බලන හිටියොත් දකුණේ විදි වෙන හැල්ලුව දැක ගන්න බෑ. මොකද අපිට එකවරකට එකයි දකින්න පුළුවන්. ඉතින් මේ ගැන බලන ගිහිල්ලා හොඳට ගැඹුරට යන්න යන්න සමබර භාවයේ නැතු වෙනවා මේ තමන්ගේ සතිය කැඩිලා වගේ හිතෙනවා. මොකද එකක් හොඳට පේනවා එකක් හොඳට පේනවා කියන්නේ අනිත් එක හොඳටම පේන්නේ නැහැ. ආන්න මේ වගේ සංදිස්ථානයකදී අපි කොහොමද එකලස ගන්නෙ? අපි කොහොමද මේකේ පාලනයක් ගන්නෙ? අපි මරණ මොහොතේදී මරණේ වෙලාවේදී තක්කමුක්කුම තීගාට යනදන මොනම දෙයක්වත් අපිට හිතා ගන්න හම්බ වෙන්නේ. එමුනේ මරණයට මං එන්න හදන්නේ දැන් වැදගත් දේ තමයි ඊගාට යන්නේක. ඒ නිසා මම මේ වෙලාවේදී මරණය ගැන කලබල වෙන්නේ නැතුව ඊගාවට එන එක මොකද්ද කියලා බලන්න ගියොත් ඒ මනසට යම් ප්‍රමාණයක පාණයක් තියෙන්න පුළුවන් කියලා මම නිදර්ශනයක් වශයෙන් කියනවා. නමුත් අනේ මගේ දරුවා නැති වුණා අම්මා නැති වුණා මැරුණා කිය කිය මැරෙන්න පටන් ගත්තොත් මැරෙන්න ඉස්සලා ඉතින් අනිවාර්යයෙන්ම හිතාගන්න මොකද වෙන්නේ කියලා ඊගාවට අල්ලන්නේ මොකක් අල්ලයිද කියලා මොන්නම පාලනයක්වත් හම්බෙන්නේ නැහැ නිසා පච්චාපුරේ සංජීවය ගත කරනවා නම් දැන් මේ වෙච්ච සංගතිය ඉවරයි බට ඊගාව ඉනේ ගැන පොඩ්ඩක් සීයෙන් හිටපන් කියන්න බරත වෙලාවේ සීයෙන් ඉන්න පුළුවන් කියලා හිතපන් ඒක නෙමෙයි දැන් බලවන්නේ වම මාරුලා දකුණට යනකොට 100න් ඉන්න. ඉතින් නොබැලිය යුත්තක් නෙවෙයි. අනිවාර්යයෙන්ම ඉරියාපත සංධියකදී සතිය පිටින් මේකටයි වචනේ පරිසමාප්තාරත්තේ සම්පජඤ්ඤය කියලා කියන්නේ. සතිය වඩපු එකන සම්පජඤ්ඤයට යන්න එපායි. සතිය වඩලා යනකොට යාට අවස්ථා ප්‍රස්ථාර ආශයක් ඇති වෙනවා. හරියට මේ තනි රේඛාවේ කවදාකවත් ජීවිතේ ගමන් කරන්නේ. ඒ ප්‍රවාහ දෙක තුනක් එකට වැඩ කරන්න පටන් ගන්නවා. අන්න ඒකදී මේ දෙක අතරදී දෙකම අල්ලන්නේ නැතුව දෙක නමුත් දෙකම අල්ලලා. එකලස පැවැත්වීමට සම්පජඤ්ඤ කියන ඉරියාපත සංදිවලදී කුඩා අණු කුඩා ක්‍රියාවලදී සතිය පවත්තන ගමන් ඊට උඩ බැල්මක් ඉඳලා බලාගෙන ඉන්නවා. දැන් මේ කය වැඩ කරන්නේ ලෝකෙ තියෙන ශ්‍රේෂ්ඨම යන්ත්‍රේ වැඩ. අපි මෙතෙක් කල කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. භාවනා නොකරන තාක්කල්. භාවනා කරන්න ගිය ගමන් පටලවෙන්න පටන් ගන්නවා. ඒකයි කියන්නේ පඬිජට ඒ දන්නේ යන්න බෑ ඌරන්න බලන්න යන්න පුළුවන්. භාවනා කරන්න කරන්න යනකොට මේ නැති ප්‍රශ්න මතුවෙනවා. ඒ නිසා නොබැලිය යුත්තක්ද කියලා යෝගාවචරය අහනවා ඇත්තෙම නෑ. මේ සතිය සම්පජඤ්ඤයක් බවට කෙල්ලෙක් ලොකු වෙනවා වගේ එකක් තියෙන්නේ. වැඩි වියපත් වෙනවා කියලා එකක්. ආහන්නේ වැඩි වියපත් වෙන්න හදන ඒකට පේනවා එක සක්මණක් ඇතුලේ චීනක් කන්නාඩි දෙක තුනක් දාලා බලන දේවල් වෙනවා. නමුත් අපි මෙතෙක් කල් ඇවිදිනකොට මෙහෙම බැලුවේ නෑනේ. අපි මොනවද බැලුවේ? බැලුවනම් අනුන්ගේ කකුල් දිහා බලන්න බැහැ. ඒකනම් කරනවා. තමන්ගේ කකුල් දිහා බැලිලක් කරෙන්නේ නැහැ. බලන්න ගියොත් ඒක ඇතුලේ පුදුමාකාර ක්‍රියාවලි රාශියක් තියෙනවා. ඒක නිසා හිතට කියන්න ඔබ මේ දෙකම කවදාරිය අල්ලන්න ඕනේ. දැන් මේ එකින් එකට බැටන් එක මාරු වෙන තැන තියෙනවානේ. වම ඉවර කරනවා දකුණ අල්ලනවා. ආන් ඒකදී මුළු එක දිහා බලන්න පූර්ණික මොළලින් තොරව. සතිය පත්තන්න මේකේ ඌරුව තුල මේකේ වශී භාවය තුල අපි මේ දන්නේ නැති වුණාට මේ කයේ විශාල බොඩි නොලෙජ් එකක් තියෙනවා ඥානයක් වැඩ කරනවා මේක මගේ නෙවෙයි මේ එකකින් එකට තඩමාරු කරන ගතිය මේ තනි කකුලට බලන්න මගේ බර සාමාන්‍ය කිලෝ 70ක් විතර තියෙනවා තනි කකුලක තියෙන කිලෝ 70ක් මේ කකුලට මාරු කරනකොට මොන විදියෙ එකලසක් තියෙන්න ඕනද මේක කරන්න. දැන් මේක මම කියලා කීතාන හිටියද මට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඔක තියෙන්නේ. මේක තියා බලාගෙන හිටියොත් පේනවා මේ හැම ක්‍රියාවලියකම විචාර සංකීර්ණ භාවයක් පිටිපස්සේ තියෙනවා. මේක දකින්න නැතුව අපි බාහිර ලෝකෙ කොච්චර ඉගෙන ගත්තත් මේක දැක්කන්න එක බාධාවක් මිස ලාභයක් නෑ. ඒක නිසා කැම වේලක් ගන්නකොට හිතන්න හපනවා, රස බලනවා, ගිලිනවා, එතනින් ගියාම ගඳ දැනෙනවා මේ සේරම ක්‍රියාවලිය දිහා හොඳට සතියෙන් බලන් හිටියොත් බත් පිටු 3 4කට වැඩි කන්න හම්බෙන්නේ නැහැ. කෑම කන්න එපා වෙනවා. නිසා මහසි සාඩෝ ස්වාමීන් වහන්සේ දීලා තියෙනවා ඒ විශේෂම සත්‍යපට්ඨාන භාවනා කරන වයසක අය තුන්වෙනි දවසේ හතරවෙනි දවසේ වෙනකොට කැම ගැනින්න අඩු කරනවා. මොකද හොඳට සතියෙන් මේක දිහා බලාගෙන යනකොට පේනවා මෙතන බරපතල වැඩක් නෑ ඉස්සනම් ආශාවෙන් බත් පිටු ගිලගෙන ගිලගෙන ගිලගෙන ගියා. දැන් විවේකීව බලන්න පටන් ගත්තාම කැම රුචියට වැඩිය මේ විස්තර පේන්න පටන් අර ගන්නවා. ඒ වගේ සක්මන් කරනකොට මේ මෙතෙන් ගිය ගමන් තතනන්න පටන් ගන්නවා. වැනෙන්න පටන් ගන්නවා. නමුත් මේ සම්පජඤ්ඤය වැඩෙන වෙලාව එහෙම යනවා. මේවට කියන්නේ ඉරියාපත සංදි. අන්න ඉරියාපත සංදි වලදී තමයි අනතුරු වැඩියෙන්ම සිදු වෙන්නේ. ඒ නිසා එතෙන්දී අවධානයක් තියෙන්න ඕනේ සතිය විතරක්මදී සම්පජඤ්ඤේ නිසා සක්මණට ගිහිල්ලා හැරෙන වෙලාව වමෙන් දකුණට බරමාරු කරන වෙලාව හරිම විස්තර සහිතයි. ඒක සක්මන් කරන කෙනාට හම්බ වෙන පරියන්කේදී හම්බ වෙන්නේ නැති සුවිශේෂී අවස්ථාවක් පරියන්කේ නැත්තේ නෑ. ਉਹ ආස්වාසේ ඉවරෙලා ප්‍රසවාසේ පටන් ගන්න ඉස්සෙල්ලා ඒ දෙක අතර තඩමාරුවක් තියෙනවා. ප්‍රසවාසේ ඉවර වෙලා ආස්වාසේ පටන් ගන්න ඉස්සෙල්ලා ඒ දෙක අතර තඩමාරුවක් තියෙනවා. ආන්න මේ විස්තර බැලිලා හරියට මේ සිද්ධියක් අලල් කරලා බලනවා. විෂිතුරු කරලා බලනවා. ඒ නිසා මේක හොඳ දෙයක්. මේක වැඩෙන ආකාරයට නැත්නම් සති සම්පජඤ්ඤේ වැඩෙන ආකාරයට කටයුතු කරන්න කියලා කියනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ දැස් වසාගෙන පර්යංක භාවනාව පටන්ගෙන ටික වේලාවක් යන විට සිත මහත් විවේකී භාවයකට පැමිණේ. ඒ දැඩි ගැඹුරු නිස්කලංක බව මැදම කිසිදු වැදගම්මකට නැති සංසිද්ධීන් මාලාවක් සිතේ මැවෙමින් නැති වී යයි. එකම රූපවාහිනී තිරය දෙකට බෙදා වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක වන්නාසේ වැටහෙන මෙම తත්වය මට සිතට අවිවේකය ගෙන දෙන්නක් යයි සිතන බැවින් පරයන්කින් නැගිට සක්මනට යන්නෙමි. මුළු දවසෙන් වැඩි කොටසකදී පරයන්ක භාවනාවේදී මෙම తත්වය මුහුණ දුන්නෙමි. නැවතත් වාඩි වී හුස්මට සිත ඒකාග්‍ර කරගනිමි. ඉන්පසුව ඇතිවන මෙම තත්වයේදී සිතට දැඩි ලෙස අවවාද කොට නැවතත් ආනාපානයට සිත යොමු කෙලෙමි. නමුත් ආනාපානයෙන් සිත පිටපැන ඇත. අතීතයේ සිදු වූ සමහර නොවැදගත් හා කුඩා සිදුවීම් දර්ශන තලයන් දර්ශන තලයන්තේ සිතට මෙවි පෙනේ. ඉන් බහුතරයක් අතීත සිද්ධීන්ය. තවත් සමහරක් සිතේ සිටිවිලි මගින්ම ඇතිකල විවිධ ගැටලුවලට සිත විසින්ම විසඳුම් සොයනා නොවැදගත් සිටිවිලි දාමයන්ය. මා විසින් මා විසින්ම අවවාද කරන කල සුවච කීකරු ළමයෙකුසේ කාරුණිකව ආනාපානය ආනාපාන සතියට සිත නැවත පැන නගී. ගරු ගරුතර ස්වාමින් වහන්ස මා කෙරෙහි අනුකම්පා කොට ඉදිරි ගමනට උපදෙසක් ලබා දෙන සේක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මුල් කොටසේ පිරිසුදුකමක් තියෙනවා. පහුවෙනකොට සංකර කරලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මම කැමති මුල් කොටස පිළිබඳ අදහස් ප්‍රකාශ කරන්න. ඒ නිසා ඔගේ පළවෙනි වාක්‍ය දෙක නැවත කියවන්න බලන්න. දැස් වසාගෙන පරයන්ක භාවනාව පටන්ගෙන ටික වේලාවක් යන විට සිත මහත් විවේකී භාවයකට පැමිණේ. ඒ දැඩි ගැඹුරු නිස්කලංක බව මැදම කිසිදු වැදගම්මකට නැති සංසින්දීන් මාලාවක් සිතේ මැවිමින් නැති වී යයි. ඒකට ওই ටික ගත්තොත් ඕකේ ආනාපාන කතාවක් නැහැ. ඉඳගත්තා ඉඳගෙන මම දැන් මෙතන ගියාට පස්සේ කෙලින්ම යන්නේ ගැඹුරට. ඒකට මේ ගැඹුරු එකේ ඉතින් හිතවිලි එනවා, වේදනා එනවා, සද්ද වෙනවා. එතකොට කියලා තියෙනවා මේ හිතවිලි වේදනා සද්ද මට හිත පීඩා කියලා දෙනවා. නැත්නම් හිත කරදර වෙනවයි කියලායි. නමුත් මේකෙදි කියන්න තියෙන්නේ අපි හිතුවොත් මේ විදුසිතුමක් පිටියක එල්ලලා තියෙන වෝල් හැංගර් එකක් අරගත්තොත් ඕකේ කැන්වස් එක බලන්නත් පුළුවන් චිත්‍රය බලන්නත් පුළුවන්. ඉතින් අර චිත්‍රකාරයා කැමති නැහැ කැන්වස් එක දකින්න. එයා බලන්නේ චිත්‍ර පෙන්වන්නනේ. නමුත් කවදා හරි ගුරුවරයෙක් කිව්වොත් එimhe ඔය හැම චිත්‍රයක්ම ඇතුළේ තියෙන canvas එක බුදුහාමුදුරු කියනවා canvas එකක් නැත්තම් චිත්‍ර අඳින්න බෑ කියලා. ආකාශයේ චිත්‍ර අඳින්න බෑ කියලා බුදුහාමුදුරු කියනවා. canvas එක දිහා බැලුවොත් canvas එක උඩලා චිත්‍ර තියෙනවා විවිධ ඥාන පිරිමි රූප ගස්සල්. මේ චිත්‍ර හරහා බැලුවොත් canvas එක හැමදාම මොන චිත්‍රෙත් තියෙනවා. අර අපි ඉඳගත්තාම හම්බෙන විවේක canvas එක තමයි. චිත්‍රය අඳින රෙද්ද. ඒකට විවිධ රූප ඇඳෙනවා. ඒ රූප චිත්‍රකාරයා පෙන්වන්න හදුවට කැන්වස් එක බලපෙක් කරන්න පේනවා. මේ චිත්‍ර කියලා කියන්නේ මේ කැන්වස් එක උඩ තියෙන විකාර ටිකක්. නමුත් කැන්වස් එක බලන්න පුරුදු කරගත්තොත් ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් කොයි ඉරියව්වෙත් ওই කැන්වස් එක තියෙනවා. මේක විස්තර කරපු ඔය බුද්ධ රක්කිත නෑ ඒ සාමි බුද්ධ දාස ස්වාමීන් වහන්සේ කියනවා ඔබ චිත්‍රපට ශාලාවට ගිහිල්ලා තිරේ දිහා බලන්න. තිරේ දිහා බලනකොට මේකේ යවනිකා වැටෙනවනේ. මේකේ ගිනි කන්දක් පෙන්වනවා කියපන්. ගිනි ගන්න උනා කියලා උඹ උඹේ මේ තිරේ පිච්චෙනවද කියලා අහනවා. ඔගේ දියැලක් පේනවා. දියැලක් පේනොට තිරේ පෙඟෙනවද? ඒක නිසා උඹව දකින විවේකයේ තමයි පිටිපස්සේ තියෙන චිත්තිරේ. ඕකේ විවිධ කුණු හරප පෙන්නනවා. උඹේ කුණු හරප බලන්න එපා තිරේ බලපන්. තිරේට මොකුත් වෙන්නේ නැහැ. ගැහන පෙන්නුවත්, පිරිමි පෙන්නුවත්, සුඛාන්තයක් පෙන්නුවත්, දුක්ඛාන්තයක් පෙන්නුවත් තිරේ බලන්න පුරුදුනොත් නැහැ. ඒක තමයි විවේකී කියන්නේ. ඒක තමයි හුදකලාව කියන්නේ. ඒක තමයි විස්රාමය කියන්නේ. බුදුහාම කියන ඕක තමයි උඹට උප්පත්තියම හම්බෙච්ච දේ. ඕකේන මේ සද්ද වලට, වේදනාව වලට කැහෙන් කහින්න පටන් ගත්තොත්, දුක් පීඩා ගන්න පටන් ගත්තොත් කිලෝරක් නැති චෝදන රයිස්වත් තියෙනවා. මේ දෙකම තියෙනවා. චිත්‍රෙත් තියෙනවා, කැන්වස් එකක් තියෙනවා. කැන්වස් එක බලපන්. මේ මනසයා ගෑනු උනත් පිළිමුණත් කැන්වස් එක නම් එකයි. බුදු වුණත් නැති වුණත් කැන්වස් එක නම් එකයි. පිටරට උනන් ලංකාව කැන්වස් එක ඇඳපු චිත්‍රය තමයි වෙනස්කම් තියෙන්නේ ගෑණිද මිනිහද පැවිදිද උපවිදිද ඔක්කොම ඉතින් අපි ඒක ගැන කතා කරගෙන ඉන්නවනම් අපිට කවදාවත් කැන්වස් එක බලන්න වෙන්නේ නැහැ. අභාග්‍යයකට වගේ මේ යෝගාචරණ කැන්වස් එක පෙනිලා තියෙනවා. ඒ කැන්වස් එක ඊටිවිලි ඇවිල්ලා යයි සද්ද ඇවිල්ලා යයි මොනම ඇවිල්ලා ගියත් කැන්වස් එකට අබමල් රේණුවකවත් වෙනසක් වෙන්නේ නැහැ. ඒක තියෙන්නේ සදාකාලික විවේකයේ. දරුවචන්සේ සඳහන් කරනවා ගැඹුරු මොහොතේ මතු පිට වතුර උලඟට හෙල්ලෙනවා දී රැලි වලට. අඩියේම වතුර චිමිර පිංගලා ආදී ලොකු සත්තුන්ගෙන් හෙල්ලන මැද වතුර කද්දාවත් හෙල්ලෙන්නේ නැහැ. ඒ වගේ අපේ හිතේ මේ හෙල්ලෙන්නේ නැති නිවන මේ කියන සදාකාලික විවේකයේ අපි කොච්චර නැටුවක් තියෙනවා. නමුත් අපිට පේන්නේ නැහැ මොකද අපිට පේන්නේ නටන රංගනේ විතරයි. අපිට වේදිකාව පිටිපස්ස දාලා තියෙන තිරේ පේන්නේත් නැහැ. චිත්‍රයක් දිහා බලපුවම කැන්වස් එක පේන්නේ නැහැ අපිට. ඒක නිසා භාවනා කරනවා කියලා කියන්නේ චිරේ චිත්‍රය හරහා විනිවිදලා කැන්වස් එක බලන එකයි. එන හිතවිලි වේදනා සද්ද ගැන චෝදනා කරන්න පටන් ගත්තොත් ඒ හිතේ ඒක වෙන කවදාකවත් අර විවිකේ අගේ කරලත් නැහැ. දැකලත් නැහැ. ඒ නිසා පළවෙනි වාක්‍ය දෙකේ පේන්න තියෙනවා ගැඹුරක්. ඔය තව ඒ අතරමැද තුන්වෙනි හතරවෙනි වාක්‍යයට යනකොට ආනාපානයක් දාගෙන තියෙනවා. ඊට පස්සේ ඉදිරිපත් කිරීම ටිකක් ව්‍යාකූලයි. ඒක නිසා මම පළවෙනි වාක්‍ය දෙක වෙන් කරලා මම විග්‍රහ කරුවේ. අපි ඊගාවට අහම ඊතුරු වාක්‍ය ටිකට. එකම රූපවාහිනී තිරය දෙකකට බෙදා වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක වන්නාසේ වැටහෙන මෙම తත්වය මේක ඇත්තටම දෙකකට බෙදලා නෙවෙයි එකක් ඉස්සරහා එකක් තියෙන. චිත්‍රය වේදිකාවේ තියෙන වේදිකාවේ නෙවෙයි මේ රිදී tire-යි රිදී tire වැටෙන චිත්‍රයි. දෙකක් නෙමෙයි. මේ මේ අතර නෙමෙයි දෙක වෙන් වෙලා තියෙන එක පිට එක තියෙන්නේ. ඒ නිසා අර පේන චිත්‍ර හරහා tire දිහා බලන්නයි තියෙන්නේ. උත්සාහ කරලා තියෙනවා. නමුත් මම මේකට දෙනවා විකල්ප අදහසක්. මේ පේන ජවනිකා තියේදී tire දිහා බලන්නයි කියලා. ඔව් අපි අහමු තවදුරටත්. එකම රූපහිනී tire දෙකකට බෙදා වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක වන්නාසේ වැටහෙන මෙම తත්වය මට සිතට අවිවේකය ගෙන දෙන්නක් යයි සිතෙන බැවින් පරයන්කෙන් නැගිට සක්මනට යන්නෙමි. මුළු දවස පිළිබඳව කියනවා නම් කියන්න තියෙන්නේ කොයි වෙලාකාරී මේ උප්පත්තියම අපිට ගෙනත් මේ විවේකය, උප්පත්තියම අපිට හම්බෙච්ච මේ හුදකලාව, එකලා බව, ශූන්‍යතාවේ තියෙද්දි මේ කුඩ ඇඳලා තියෙන චිත්‍රත් එක්කනේ අපේ ජීවිතය ගත වෙලා තියෙන්නේ. ඒ නිසා කොච්චර අපේ හිත ශූන්‍ය කරත් උදේකලා කරත් විවේක කරත් මේ කෙලෙස් ඇවිල්ලා එකට වැටෙන එක නම් කවදාකවත් නතර වෙන්නේ ඒ ගැන ඒ ගැන පශ්චාත්තාපයම නෙවෙයි කරන්න තියෙන්නේ කෙලෙස් තිබුණට tire කෙලෙසෙන්නේ නැහැ කියන එක දකින්න එක. දියල්ලක් පෙන්නුවත්, ගිනි කන්දක් පෙන්නුවත් tire පිච්චෙන්නේ නැහැ, පෙගෙන්නේ නැහැ. මොකටද මේ ඇවිල්ලා යන ගිනි කන්දේ රූපෙටයි ගිනි කන්දේ රූපයක් වෙනකොට අපි එයා කන්ඩිෂන් ඉල්ලන්න ගත්තොත් දියැල්ල රූප එනකොට කුඩයක් ඉල්ලන්න පටන් අරගත්තොත් රේන් කෝට් එකක් දීපල්ලා මට මේ චිත්‍රපටිය බලන්න කියලා. ආන්නේ වගේ විකාරයක් තමයි මේ ලෝකේ කියන්නේ. මේක මේ තිරේට මොකුත් වෙන්නේ නැහැ. ඒ නිසා දෙකට බෙදුවත් කවන්නේ එක පිටිපස්සේ එක තිබ්බත් කවන්නේ අඳුනගන්න ඒ පිටිපස්සේ තියෙන හුදේකලාව විශ්‍රාමයේ ඒ විවේකයේ. නමුත් ඒකට එන කෙලෙස් タン ඒකාන්තෙම පෙළනවා, තවනවා, සංකරයි විපරිණාමයි. ඒක නැති කරන්න බෑ බුදු වුණත්. ගණන් නොගෙන සිටීම තමයි කරන්නේ. නමුත් මේක වෙලා තියෙන ගණන් ගන්න දෙක නෙවෙයි නැගිටලා සක්මනකට ගිහිල්ලා. කබලෙන් ලිපට වැටෙනවා. අර තරංගවත් විස්තර බලා ගන්න හම්බ වෙන නිසා මම කියනවා ආයෙත් යන්න පරියන්කේට නැත්නම් පරියන්ක අගය කරන්න මේ පේන හිස්තන ඒ විවේකය මේ එන රූප වලින් කෙලෙසනවාද කියලා බලන්න. මේ එන සද්ද වලින් හෙල්ලෙනවාද කියලා බලන්න. හෙල්ලෙනවා කියලා හිතුනොත් හෙල්ලෙනවා නමුත් ඇත්ත වශයෙන්ම මොකක්වත් නැහැ. ඒ විවේකී අපිට මහා උපතින්ම හම්බෙච්ච ෂණ සම්පත්තිය. ඒකට සමාදන් වෙන්න. අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ගැඹුරු සමාධියට පත්වීම දිගු කාලයක සිට සිදුවිය. එයින් නැගී සිටින විට දිය සිඳුණු උල්පතකින් යාන්තමින් දිය එන්නාසේ සිටිවිලි එකක් එකින් එක අටගනි. එම සමාධියේම එම සමාධියේදී ලබන සුවය වචනයෙන් කිව නොහැකිය. පසුව ශරීරය සතර මහා ධාතුන්ගෙන් හටගත් බවක් හටගත් බවක් දැනි සිත හා කය wenwen වශයෙන් දැකීමට හැකිවිය. කලකිරීම වීරය වැඩි විය. දැන් එම ගැඹුරු සමාධියට පත්වීම ක්‍රමයෙන් අඩු වී ඇති බවක් දැනේ. සතිය නිතරම පවතී. උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඉසල කීපකේම තමයි විග්‍රහ කරන්න තියෙන්නේ මේ ගැඹුරු සමාධිය තිබුණට ඒකට නැවත හිතවිලි එන එක වලකින්නේ නැහැ. පළවෙනි සැරේ දෙවෙනි සැරේ නම් පේනවා ඒ සමාධියේ මොකක්වත් නැහැ සුද්ධිර තියෙනවා වගේ කියලා. ඒකේ සිලිලා හරි වෙනවා. පහු වෙනකොට ඒක හුරු කරනකොට මේක ඇතුලේ වර එක සංඥා තියෙනවා වර එක නැහැ. වර එක රූප තියෙනවා වර එක නැහැ. වර එක වේදනා තියෙනවා වර එක නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය තමයි මේකේ සංඥා තිබුණත් නැතත් දෙකටම සමසිත ඇති කරන්න කියනවා. වරින් වර රූප පෙනුනත් සම්පූර්ණ රූපෙන් වෙන් වෙලා දෙනොත් දෙකටම සමහිත ඇති කරන්න කියනවා. වරින් වර පුංචි පුංචි වේදනා තිබුණත් දැරිය හැකිනම් දෙකටම සමහිත ඇති කෙරුවොත් මේකේ අර තියෙන විදිහට ඒ ගැඹුරු සමාධියේ තියෙන අර සුවිශේෂී සිද්ධාන්නාසුළු ගතියට තණ්හාවක් එන්නේ නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් රූපයිල කියලා කමන්නේ නැහැ. ඉන්න නෙමෙයි එන්නේ රූප. වේදනා සංඥා සංස්කාර විඥාන ආනේ එතකොට මේ පිළි තාම පිළිසුදු චිත්තක්ෂණයක් ඒකේ කෙලෙසෙන කෙලෙස් ධර්ම තිබුණට නිලුම්පතක් උඩ වතුර තිබුණට නිලුම්පත තැර වෙන්නේ වතුර වෙනමයි නිලුම්පත වෙනමයි ඇල කරපු ගමන් හැලෙනවා ඒ නිසා මේ මේ වූ හැලෙන වතුර කඳුලට අඬන්න නැතුව ඉන්න එකයි තියෙන්නේ හිත කරදර නොගෙන සිටීමයි තියෙන්නේ ඒ නිසා මේ තියෙන ගැඹුරු සමාධියට නතු වෙන්න යන්නත් එපා ඒක වරින් වර ඇවිල්ලා කෙලසෙන කෙලෙසොත් වෛර කරන්නත් එපා බලන්න පුළුවන් ද කියලා මේ දෙකටම සමහිත ඒක සාමාන්‍යයෙන් විස්තර කරන්න අමාරුයි. ඒකට කියන්නේ తాදී ගුණය කියලා. අෂ්ටෝක ධර්මයෙන් කම්පා නොවීම කියලා. නැත්නම් කියන්නේ නොසැලෙන මනස කියලා. එතකි ඒක ආගමක නම් ගන්න බෑ. ආගමේ නම් තියෙන සැලෙන මනස හොඳට විරුද්ධව නරක වෙන් කරනවා. අපි හරි වැරදි මෙතන ගියම හරි වැරදි හොඳ නරක මොකක්වත් නැහැ. පිරිසුදු මනස තිබුණත් එකයි, කෙලෙසිච්ච මනස තිබුණත් එකයි, කෙලෙස් තිබුණත් එකයි, අරමුණ තිබුණත් එකයි, නැතත් එකයි. දිහා බලාගෙන ඒකෙන් වෙන් වෙන්න ගිය ගමන් මේකේගෙම සිද්ධ වීමක් තමයි එතන සිද්ධ වෙන්නේ. මේකම වශී වෙන්න වෙන්න වෙන්න දැන් කෙරීගෙන යනවා. ඉස්සරහට යනකොට එකයි සිද්ධ වෙන්නේ. තිබුණට කද්දාක චෝදනා කරන්න යන්නේ නැහැ. තිබුණට කවදාකවත් හිත් පීඩා ගන්න යන්නේ ඉදුණා කවදාකවත් ඒ කෙලෙස් වලට ගෙවදින්න යන්නේ ඒක පුරුද්දෙන්ම එන්න ඕන. පුරුවෙම එන්න ඕන. ඒකට ඇත්තටම භාවනා කරන්න ඕනේ. ඒක හිතේ ස්වභාවයක්. නමුත් තමන් භාවනා කරමින් මේ දෙකම එන දෙකටම මූණ දෙන தത്വයට හිත හොඳට උහුරු කරවන්න ඕන. හිත හොඳට සිද්ධි කරවන්න ඕනේ. ඒක හරියට කියනවනම් ඉස්කෙඩියෙක් ගෙම්බෙක් බවට පත් වෙන වැඩ පිළිවෙල. ඉස්කිරියට බෑ කවදාකවත් ගොඩ ජීවත් වෙන්න. ඒ නිසා ඌට හිතා ගන්නවත් බෑ. නමුත් ගෙම්බෙක් වඩටපත් වෙනකොට ඌගේ වලිගේ ගිහිල්ලා කරමල් පිට කරමල් ලයින් වෙලා ඌ ගොඩ බිමත් වතුරේ සමසමව ඉන්න පුළුවන් තැනට එනවා. ඔබේ ජීවිතැනට එනවා. ඔගේ ඉස්කිරියක ඉඳගෙන නම් ගොඩ යන්න හිතන්න එපා. ඉස්කිරියට ගොඩ යන්න බෑ ඌ මැරෙනවා. නමුත් හොඳට මතක තියාගන්න මෝරනකොට කෙලෙස් සහිත හිතයි නැති එකයි දෙකටම මම කියාගන්න යන්නේ මේ තියෙන වෙලාවේ තියෙන බව දන්නව නැතිකොට නැති බව දන්න. ඒකට සාක්ෂයක් වශයෙන් මේ ප්‍රකාශය තියෙනවා මට නිතරම සතිය තියෙනවා. ඒක නම් සාදු කියලා පිළිගන්න. ඔය සතිය දිනු කරන්ඩ නික්ලේශී මනස තිබුණත් කෙලෙස් මනස තිබුණත් ওই දෙකම මගේ නෙවෙයි. නික්ලේශී මනස ලේසි. නමුත් ඇල්ලුවොත් කෙලෙස් වලට ද්වේෂයක් එනවා. දෙකටම සමහිත පවත් ගන්න පුළුවන් නම් වැඩියත් හොඳයි, නොවැඩියත් හොඳයි, නොවැඩියත් වැඩියත් හොඳයි කියලා අර මනුස්සයා කියපු කතාව තමයි කියන්නේ. ඒ නිසා අපි යනවා ඊගාව ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි. භාවනාව ආනාපාන සතිය භාවනාව ආරම්භ කරගෙන යාමේදී භාවනා අරමුණු වූ හුස්ම ගැනීම හා පිටකිරීම ප්‍රකටව දැනේ. මෙම අවස්ථාවේදී සිතිවිලි පෙමිනියත් භාවනා අරමුණෙන් සිත ගිලිහි නොයයි මෙලෙස විනාඩි 15ක් පමණ ගත වූ පසු ක්‍රමයෙන් හුස්ම සියුම් වී නොදැනී යයි එලෙස විනාඩි 10ක් පමණ පැවති නැවතත් ක්‍රමයෙන් හුස්ම දැනෙන දැනෙන්න පටන් ගනි මෙලෙස ටික වේලාවක් නැවත නැවතත් හුස්ම සියුම් වී නොදැනී යයි මෙම ක්‍රියාදාමය මුළු භාවනා කාලය එනම් පැයක් තුලම මාරුවෙන් මාරුවට සිදුවේයි මෙලෙස භාවනාව ඉදිරියට ගෙන යාම නිවැරදිද? මෙම කමඨහන සුද්ධ කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. මේ කෙලිම ඔය මහා ශුන්්‍යත සූත්‍රයට සම්බන්ධ ප්‍රකාශයක්. අද සාකච්ඡා කරලා තැන්න පස්සේ සරුවචනන් සඳහන් කරනවා ආනාපානේ සම්පූර්ණම වේවිල ගිහිල්ලා ඒ කෙනාට අනිමිත්තක් හිස්තනක් එනවා. නමුත් එයා එක පාළු ගතියක් කම්මැලිකමක් චකිතයක් වශයෙන් ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒකට බැස ගන්නෙත් නෑ, කාගයක් කරන්නෙත් නෑ. අයියෝ මගේ හිත තනි වුණා. ආනපනෙත් නැති වුණා කියලා පාළු ගතියක් ඇවිල්ලා ඒක පාට ගැසිලා ඒක පාට ආය ආනපනෙ එන්න පටන් ගන්නවා. ආයෙත් ඇඟ දැනෙන්න පටන් ගන්නවා. ආයෙත් හැමින් සංඥා එන්න පටන් ගන්නවා. ආයෙත් රූප ශබ්ද එන්න පටන් ගන්නවා. ඉතින් ඒකට අර එක එක තැන් වෙලා සමතුලිතව සමාහිතව තිබුණ හිතක පාට පුවක් කිත්ත ගලේ ගැහුවගේ තරි ගහිලා යනවා. එතකොට සරුවචාන් සඳහන් කළා තියෙනවා අපේ හිත නూరు තැනකට ගිය නිසා හරි පිරිසුදු දේ වුණත් ඒක ප්‍රතික්ෂේප කරලා ආය කක්ක ගොඩකට ඇවිල්ලා තියෙනවා. ඒ වෙලාවේදී දැන් අරමුණු ගොඩක් තියෙනවනේ ඔබ නැවතත් ආයෙත් මූල කර්මස්ථානෙම සරණ ඵලයන් කියලා තියෙනවා. ආයෙ මන් මේ අල්ලපන ලස්සේ තියෙන ආනාපානෙම සරණ යන්නේ කියලා. මූල කර්මස්ථානේ සරණ ගියාම ඉස්සල්ලා සැරයටත් වැඩිය ඉක්මනට ආයෙ සැරේ මූල කර්මස්ථානේ නැතිලා යනවා. ආයෙත් එනවා විවේකී. එතකොට ආයෙසරයක් හිත උඩලත් මේ කොට්ටේ උඩ ඉන්න කැමති නැතුගේ ආයෙ පෙර වෙනවා දැන හෝ නොදැන ආයෙ අරමුණු ගොඩක් වෙනවා. එතකොටත් ආයෙ ආනාපානය යනකොට ඕම චක්‍ර හතරක් පහක් ගියාම මේ හිස්තනක් එනවනම් කම්පනයක් එනවමයි. කම්පනයක් එනවනම් හිස්තනක් එනවයි කියලා මේ දෙකේ සාපේක්ෂතාවය හිස්තනක් තියෙන්න බෑ කම්පන කම නැතුව. කම්පනයක් තියෙන්න බෑ හිස්තනක්. ඉතින් මේ දෙක දෙකට සාපේක්ෂ වෙච්ච දවසේ සාපේක්ෂතාවයේ තේරුම් ගත්ත දවසේ හිස් තැනත් එකයි කම්පනයත් එකයි කියලා බාරගත්ත දවසේ නිවන අතගා. මේ හිස් තැන හොඳයි කම්පන හොඳ නැහැ කිව්වොත් එයාට කවදාකවත් තාම නිවනට සුදුසුකම් නැහැ. ඒ නිසා මේ සාපේක්ෂතාවයට එනකන් පුරුදු කරන්න හිත චක්‍ර ක්‍රීපයක් එක පරියන්කේ ගිහිලා මේ හිස් තැනට යනවා ආයෙ කෙලෙසෙනවා. නැත්නම් ඇවිස්සෙනවා. ආයෙ හිස් තැනට යනවා ආයෙ ඇවිස්සෙනවා. ඕම ගිහිලා ගිහිලා හිස්තනේ කෙලවර ඇවිසිල්ල ඇවිසිල්ල කෙලවර හිස්තන කියලා මේ දෙක අතර වෙන් කරන්න ඉරක් නැහැ. නිසා මේ දෙකටම සමහිත මේ දෙකම බාරගත් දවසේ එයා කුප්පන්න බෑ මොනියා කාටවත්. හිස්තන විතරක් ඉල්ලන මනුස්සය නම් කෙලෙපෙනවට කිපෙනවනේ. කෙලෙස් විතරක් ඉල්ලන මනුස්සය නම් හිස්තනට කිපෙනවනේ. දැන් මේ සාපේක්ෂතාවයේ හරහා සියුම් කරගත් එක හරහා හිස්තන තිබුණත් එකයි කෙලස් තිබුණත් එකයි මේක තමයි සමත භාවනාවයි කියන්නේ නේව සංඥා නා සංඥායතන කියන සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැත්තෙන් යන නමුත් දෙකේදිම යෝගාචර නොසලන තැනට ආවනම් ඒකට කියන අකුප්පා කියලා කුප්පන්න බෑ යා මට සංසිජීවම වේවා කියලා අදහසක් නැහැ මට සංජී නොවේවා කියලා අදහසකුත් නැහැ උඹලා දෙන මොන්න දහංගට දාගෙන රණ්ඩු කෙරුවත් මම මගේ හිත මෑත් කරගන්නවා කියලා යන්න නම් මේ සාපේක්ෂතාවය හරහා තමයි අපේ නිවනේ පෙත සකස් වෙලා තියෙන්නේ. ඒකට යනකම් යනකම් අපිට මේ ද්වේයතාවයේ දෙකඩ ගතිය දෙබිඩි බවක් තියෙන භාවනාව. පුළුවන් තරම් මේක අඩු කරලා කරලා කරලා දෙකටම එකයි. දෙකටම සමහිත. දාන එකට මේ කියනවනම් කියන දේ ඉතින් අම්මා හොඳයි කිව්වත් වැරදි තාත්තා හොඳයි කිව්වත් වැරදි ඒ නිසා නංගියේ මල්ලියේ පවසමි දෙන්නම හොඳේ කියා කියපු දවසේ සීරි අයියා හොඳයි අපි මෙතෙක් කල් තිබි අම්මා හොඳයි කියනවනම් තාත්තා හොඳ නැහැ තාත්තා හොඳයි කිව්වොත් අම්මා හොඳ නැහැ හැබැයි සිංගල් පේරන්ට් ෆැමිලිස් වල ඒක නැහැ ඒක අම්මා විතරයි ඉන්නේ තාත්තා විතරයි ඉන්නේ ආශියා කරේ විතරයි අම්මා තාත්තා දෙන්නෙක් ඇතුව දරුවෙක් හැදෙන්නේ ඉතින් ඒකෙදිත් කොහොමඩක්වත් අම්මගේ පැත්තේ ගිය කාට තාත්තා හොඳ නැහැ. තාත්තා පැත්තේ ඉතින් සිරියයියට කියන්න බෑනේ. එහෙම සිරියයිය කියනවා අම්මා හොඳයි කිව්වත් හරි නෑ. තාත්තා හොඳයි කිව්වත් හරි නෑ. ඒ නිසා දෙන්නටම සම හිතෙන්න ගියාම එකක් වෙයි. ඕගොල්ලන්ගේ ආගම හැලෙයි. මෙතෙක් ගినాපු මේ හරි මේ වැරදි මේක සාධාරණ මේක අසාධාරණ මේක පිං මේක පව් මේක හොඳයි මේක වැරදි කියනවා තියාගෙන නම් ඔය පන්නන්න බෑ. ඔය දෙකටම සමහිත එනකොට සදාචාරවාදියාට පීයෙන් නමලා එනවා. අයියෝ මේ හොඳ ධනක දෙක නැතුව නැත්තම් පිම්පව් නැතුව කොහොමද යන්නේ කියලා. බුදුරජාණන් කියනවා පුඤ්ඤ පාපම් පහීනස සෝ උච්චති බ්‍රාහ්මනෝ. පිම්පව් දෙක අතහැරපු මිනිහට මම පව් බ්‍රාහ්මණයයි කියලා කියනවා. අතාරින්න තමයි හදාන්නේ. කොහොම යන්න අරින්න භාවනා වැරද්දක් වෙලා නැහැ. නමුත් හොඳ වුණෝක ගිහිල්ලා තියෙනවා. අපි හිතන්නේ ද වෙනකොට මේ මහා ශුන්්‍යත සූත්‍රය හරහා ඕකට එනවා තව ටිකක් විස්තර සහිතව. අපි යනවා ඒ නිසා ඊගාව ප්‍රශ්නෙට. ගරු ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව ටික කාලයක ඉඳන් කරනවා. මුලදී පොතපතින් බලා කළත් මේ වන විට ඔබ වහන්සේ කියලා කියලා දෙන ආකාරයට කිරීමට උත්සාහ කරනවා. ඇතැම් වෙලාවට හුස්ම රැල්ල නොදැනී ඉර පායපු විදියට විශාල ආලෝකයක් මතුවෙනවා. ඒ වෙලාවට මම සම්පූර්ණයෙන්ම ඒ ආලෝකය තුලයි ඉන්නේ. වරින් වර සියුම් ලෙස පැහැදිලි ලෙස හුස්ම රැල්ලද දකිනවා. නමුත් මගේ හිත වඩාත් දකින්නේ ආලෝකයයි. එවිට සිතට සතුටකුත් සනීපයකුත් තියෙනවා. ටික වේලාවකින් ඒ ආලෝකය නැති වී ගොස් නැවත මතුවෙනවා. බාහිර ශබ්ද හා සිතද ඒ මේ අත දිවීම එවිට නැහැ. අරයන්කේ නැගිට විට ඊතා සනීපයක් දැනෙනවා. මේ ආලෝකය මේ ආලෝකය පහළ වීම අද උදෑසන සක්මන් භාවනාව දැස් පියාගෙන කරන විටත් මතු වුණා. එවිට සිතට ප්‍රීතියක් දැනෙනවා. මට සිතෙනවා ඒ ආලෝකය මතුවෙන්නේ හොඳින් සිහිය පිහිටන වේලාවටයි. මේ తත්වය ඇතිවෙනවාට හිතේ කැමැත්තක්ද තිබේ. එය ආනාපාන සතියට බාධාවක්ද ඉදිරියට යෑම සඳහා කුමක් කළ යුතුද? ත්වන් සරණයි. ඉස්සලා කියපු විග්‍රහයම තමයි දෙන්න තියෙන්නේ. කෙලෙස් සහිතව හිටපු නිවර්ණ සහිතව හිටපු පිටට නිවර්ණ දුර වෙනකොට ලැබෙන ආලෝකයක් ඒක ලොකු ජයග්‍රහණයක්. නමුත් අපි භාවනා කරන්න ඕනේ මේ ආලෝකයේ තිබුණත් එකයි නැතත් එකයි කියන තැන. මොකද දැනටම යෝගාවචරයට තේරිලා තියෙනවා මේ ආලෝකයට මනාපයක් තියෙනවා. මේ ආලෝකෙල අපේක්ෂාවක් තියෙනවා. ඉතින් මුගාකල් ආලෝකේනෝ ආය නැතිනවා. ආයනෝ ආය නැතිනවා. මේක හුරු කරනකොට පේනවා මේ අපේක්ෂාව තිබුණොත් ආතතියක් තියෙනවා. අසහනයක් කියනවා. ඉතින් ආලෝකය නැති වුණාට ආ එනවනේ. නැති වෙන්නම නැති වෙන්නේ නැහනේ. ඒ වගේම කෙලෙස් තිබුණයි කිව්වට යන්නනේ එන්නේ. ඉතින් මොකටද මේකට නඩු කියන්නේ කියලා මේ දෙකට සමහිත එන්න කොච්චර කාලයක් භාවනා කරන්න ඕනද කියලා හිතන්න. ඇත්තටම ඒකටයි භාවනාව කියන්නේ. මේ අඳුන්වා දීමක් කරලා තියෙනවා. ඔබ මෙතෙක් කල් දැක්කේ කුණු හිත. දැන් උන පිරිසිදු හිතක් තියෙනවා. දැන් මේ දෙක මාරු වෙන්න අරපන් කොච්චර කියනවාද මේ කුණු හිතයි මේ එක මේ කෙලෙසයි හිතයි දෙකම එකයි. ওই දෙකම මගේ නෙවෙයි. ඔය හේතු ධර්ම අනුව පහළ වෙනවා පහළ ධර්ම වෙන්නේ. ඔය එකට හරි හොඳයි කියන්න ගත්තොත් උඹට ආතතියක් එනවා. අසහනයක් එනවා. ඔය දෙක ළඟ ළඟ ළඟ ළඟ මාරු වෙන තරමට. ඒක නිකන් මේ ගිනි අඟුරක් කරන අතින් අතට මාරු කරනවා වගේ. මාරු කරන තැන ගියාට පස්සේ තේනවා <clears throat> ආලෝකේ නැතුව අන්ධකාරයකට ඉන්න බෑ අන්ධකාර නැතුව ආලෝකයට ඉන්න. මේ දෙන්න එකිනෙක අපේක්ෂව තියෙනවා. මේ කුණුහරුප දෙක ජීවත් වෙන්නේ එකට. එකිනෙක සාපේක්ෂයි. ඒක ඒ තරමට එනකම් මේ සාපේක්ෂතාවය එනකම්ම මේ යෝගාචරය භාවිත බහුලීගත කරනවා. ඒ සඳහා අනෙකුත් ජීවිතයේ තියෙන ගැටලු සහගත ප්‍රශ්න පුළුවන් තරම් අයින් කරගෙන හිතට දෙන්න ඕන ඔන්න පිරිසුදුකම. මෙන්න අසුචිය. ඔය දෙක අතර කිසිම වෙනසක් නැති මට්ටමක. ඒ ඒ ගුණයට කියන්නේ తాදී ගුණය කියලා නොසැලෙන බව බුදුරජාණන් තථාගත කියලා කියනවා. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරනවා අපි මේ එක පැත්තක් විතරක් දැනගෙන ජීවිතේ අවුරුදු කොච්චර ගත කරා සංසාරේ අපිට කවදාකවත් ඒ නොසලන මනස ගන්න බෑ. ඒ නිසා ආලෝකයේ තියෙන බව දැනගන්න ආලෝකයට මනාපෙකුත් තියෙන බව දැනගන්න. නමුත් අපි මනාප වුණත් ආලෝකේ නැති තැනකුත් එනවා අතරමැද ජවනිකා. මේ දෙක එකිනෙකට සාපේක්ෂයි. අනේ සාපේක්ෂ බව හරහා තමයි මේ ද්වේතාවය අපි පන්නන්නේ. නැත්තම් අපි එකට කැමති වෙනවා ඒක නැති වෙනවා කනගාටු වෙනවා. නමුත් ඒ දෙක අනිවාර්යයෙන්ම අතිනතගෙන තියෙනවා. ඒ කියන්නේ කියන කාට හේතු වෙලා තියෙන බටකොටු මිටි දෙකක් වගේ. ඒ නිසා දෙකම අම්මා හොඳයි කිව්වත් එකයි තාත්තා හොඳයි කිව්වත් එකයි කියන තැන ගියාට පස්සේ පේනවා ආයේ කුප්පන්න බෑ යා. එයා රවට්ටන්න බෑ අල්ලස් දෙන්න බෑ දෙකටම සමහිත. ඒ නිසා මේ දියුණු වෙනවා ඉස්සරහට යන බව පේන්න තියෙනවා ප්‍රකාශන වලින්. නමුත් අර සැකයක් තියෙනවා ආලෝකයට මනාපයක් තියනවාද කියලා. ඉස්සරහට යන්න ඒ මනාපය අඩු වෙයි. කෙලෙසිච්ච මනසේ තියෙන අමනාපයත් අඩු වෙලා ඒ දෙන්න අචිනත ගන්න වෙලාවක් එනවා. ඒක මේ ලෝකෙට අයිති මොහොතක් නෙවෙයි. ඒක ලෝකෝත්තර මොහොතක්. ඒකට තමයි මේ ගෙවම් කරමින් ගෙවම් කරමින් යන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද හිමිදිරි පර්යංකයේදී මාගේ දෙසවන් අගුල් වැටි ටික වේලාවකින් අරණ දුම්රිය ඇන්ජිමක් ඇන්ජිමකින් නිකුත් වෙන නලා හඬක් වැනි ශබ්දයක් නිකුත් වෙන්නට පටන් ගත්තා. මේ හඬ පිටතින් ඇසෙන ශබ්දයක් නොවන බව වැටහුණා. ටික වේලාවක් යන විට හිස තුල වාහනයක එන්ජිමක් අනගන්වා ඇති ආකාරයක්සේ දැනෙන්නට පටන් ගත්තා. ඉන්පසු ටික වේලාවකින් හෘද වස්තුව ඇතුළු උඩුකය තුලිනුත් මෙවැනි තත්වයක් ඇති වුණා. මේ වන විට ආනාපාන අරමුණ ඊටමත් සියුම් වී තිබුණා. මෙවැනි තත්වයක් මීට මාස කිහිපයකට පෙරදී තදින් දැනුණා. අවස්ථා කිහිපයක් වුණා. ඉන්පසු ඒ తත්වය සංසිඳී ඉන්පසු ඔබ වහන්සේ මේ දිනවල දේශනා කර වදාරන හිස් බව හා ශුන්්‍යතාවය දෙවන වරටත් මා අද්දුටුවා මීට පෙර මේ ශුන්්‍යතාවය පිළිබඳ ඔබ වහන්සේ දේශනා කරන්නට යෙදුනා. වරහන් ඇතුළේ තියෙනවා මේ தত্ত্বය දිගට පවත්වා ගැනීම උදෙසා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව හොඳින් තේරුම්ගෙන ඇවතිය යුතු බවට ඒ පිළිබඳ ගැඹුරින් දැන ගැනීමට කැමැති වරහන් ඇතුලේ වංචනික ධර්ම මගහරවා ගමන් කළ යුතු අයුරු එසේම සීලබ්බත පරාමාස පිළිබඳ වැඩි විස්තරයක්ද බලාපොරොත්තු වෙමි. කල් වේලා කාල වේලා ප්‍රමාණවත් නම් මල් මාලේ උපමාවගෙන කළ දේශනා දේශනය වරහන් ඇතුලේ ආනාපාන සතිය පිළිබඳ නැවත විස්තර සහිතව පහදා දෙන මෙන් මෛත්‍රීන් ඉල්ලා ඉල්ලමි ඔබ වහන්සේට සූවිසි මහා ගුණ බලෙන් දැනසුමක්ම වේවා. මේ නිසා මේ වගේ ප්‍රශ්න මම හිතන්නේ හොඳම වැඩේ මේ ධර්ම දේශනාව එළියටම එකතු කරගන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවේදී උත්තර දෙනවා කෙටියෙන් මතක් කරන්න තියෙන්නේ මේ ඒ ඇහෙන සද්දේ ඕනම වෙලාවක තියෙනවා. හොඳට නිස්සද්ද වෙන්න ඒ සද්දේ තියෙනවා. මේ අපි බලාපොරොත්තු වෙන මේ හුදකලාව ඕනම තැනක තියෙනවා. මේ තියෙන හිස්තන ඕනම තැනක තියෙනවා. ඒ නිසා අපි මේක අතනින් මෙතනින් පරියන්කෙන් අරගෙන ඊට පස්සේ ඒක පරියන්කේදී බොහෝ කරලා බහුලීගත කරලා සක්මණේජිත් ගන්න බලන්න. ඒ චිත්ත වැඩ කරනකොට ගන්න බලන්න. එතකොට පටන් ගන්නකොට නම් කාය විවේක චිත්ත විවේක ගන්න ඕන තමයි යොතෙන්ද යන්න. නමුත් මේක හුරු කරගත්තොත් මේක ඇතුලේ තියෙන එකක් කියලා මේ ලෝකේ තියෙන කුණු කන්දල් ගැන කච කච ගහන්න නැතුව මෙන්න මේකට ඡන්ද දෙන්න එතකොට වැඩේ ඉවරයි. ඒ නිසා මේක තේරුම් ගත්ත මනුස්සයා සම්මා වාචා පරිසම් කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මේ කච්ච කච්චේමයි මේක නැති කරන්නේ. මේ කුණු කන්දල් ගැන වචන කතා කරනවා. ඉතින් ක්‍රියාකරන මේ ඛණ්ඩ ටික හම්බ කරන්න විතරක්. නිකන් බොරු සෝබන වලට බොරු ආටෝපෙට බොරු සුඛභෝගීත්වයට අනී මේ කයට වද දෙන්න එපා. හම්බ කරන බඩ රස්සාව දැහැමි එකක් වෙන්න ආවේ. කාටවත් ගිනි ගෙඩි දීලා සූරා කෑම හරහා යන්න එපා. එතකොට මේ උවේකේට උරුම වාසිකම වැඩි වෙයි. කොහොම නමුත් අපි මේ මේ ඉල්ලන විග්‍රහය හේතානින්ද ධර්ම දේශනාවලදී අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. ඒක නිසා මම මේ කෙටි විතර දිග විස්තර කියලාට කෙටි විස්තරේ උත්තර වෙනවා. මම අරවින්දගේ ඉල්ලා හිටන මේ ප්‍රශ්නේ මගේ අතටපත් කරන්න කියලා ධර්ම දේශනාදී මම බලන්න අවස්ථානුකූලව මේකට විස්තර සපයනවා. ගරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ඊයේ අපට පැහැදිලි කළා ශුන්්‍යතාවය. එයට ඔබ වහන්සේ ආනාපාන භාවනාවේ හුස්ම රැල්ලේ ඇතිවන ආකාරය හොඳ සිහියෙන් බැලුවෙමි. එය හුස්ම රැල්ලේ ඇති නැතිවීම එනම් ආස්වාස ප්‍රාස්වාස කෙටි වේලාවකට එනම් විනාඩි 35ත් 40ක් සිටීමෙන් ශුන්‍ය බව වැටහුණි. එහෙත් හුස්ම තවත් ඉදිරියට යෑමෙන් හොඳ සිහියෙන් ඇතිවන සතුට ප්‍රීතිය පස්සද්ධිය උපේක්ෂාව එයත් එකිනෙකාව එකිනෙකව අතහැරීම නේද ස්වාමින් වහන්සේ එසේ එසේනම් ගරු ස්වාමින් වහන්සේ එකක් ඇති වී නැවත අනෙකක් ඇතිවීම නිවන බව ඔබ වහන්සේගේ දේශනෙන් වැටහි ඇත සමායන මේ වචන සමහිත මට පැහැදිලි නෑ. එකක් ඇති වී නැවත අනෙකක් ඇතිවීම. නෑතර මේ ඒ ප්‍රකාශය කියවිච්ච එක නම් එච්චරම අනුමත කරන්න බෑ. බුදුජාන සඳහන් කරලා තියෙන්නේ ඇති වෙච්ච එක නෙවෙයි නැති වෙන්නේ නැති වෙන්නේ ඉස්සලා ඒක වෙනස් එකක් බාටපත් වෙනවා. කිසිම දෙයක් ඇති වෙච්ච එක නැති වෙනකන් ඉන්නෙත් නෑ. විපරිණාමයට පත් වෙලා නැති වෙන්නේ. ඇති වෙච්ච සංඥාව නෙවෙයි නැති වෙන්නේ වෙන එකක් බවට පත් වෙලා නැති වෙන්නේ. ඒ තරම්ම ශීඝ්‍රයෙන් යන වැඩපිළිවෙලක් තමයි අපි මේ රක්ෂණ සංස්ථා ඇති කරගෙන ඩෙන්ටි කාඩ් එකක් ගහගෙන ෆොටෝ බිත්ති වල ගහගෙන මේ තියාගෙන ඉන්න හදාගන්න. මේ තියන්න බෑ. ඔක වැක්කිරන දෙයක්. ඕක ගැන ඔච්චර කෙරුවට කමක් නැහැ. නමුත් මතක තියාගන්න මේ දිරච්ච ලී අරගෙන ගෘහ භාණ්ඩ හදලා කැටයන් දාන්න යන්න එපා. දන්නවනම් මේ දිරච්ච ලඩයක් කියලා කැටයන් කරන්න දෙන වාඩි වෙන්න ගන්න හැබැයි ඉවරලා විසිකරන්න. ආන්නේ වගේ මේක වෙනස් වෙන සුළු ගතියක් තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ආනාපානය හරහා ශූන්‍යතාවය විස්තර කරනවා කියලා කියන්නේ රූප ශූන්‍ය භාවයේ පමණයි. ඊට පස්සේ වේදනා හරහා ශූන්‍යතාවය ආය විස්තර කරනවා. සංඥා හරහා ශූන්‍යතාවය ආය විස්තර කරනවා. සංස්කාර හරහා ශූන්‍ය භාවය ආය විස්තර කරනවා. විඥානේ හරහා ශුන්‍යතාව විස්තර කරන්න ඕන. නමුත් මේකවත් අඳුරගත්තොත් මේ රූප ධර්මයන්ගේ ශූන්‍ය භාවයත් අඳුරගත්තොත් ඒ උපමාව හරහා බොහෝම ලේසි මේක අගය කරන එකට වේදනාවල තියෙන සැප දුක දෙක කියලා කියන්නේ කැඹිරිල්ල දෙක අතර මැද අදුක්කම සුඛය සංඥා දැනෙනකොට දුකක් සංඥා නැති එක සුඛයක් ආදි වශයෙන් ලෙච්චර කළ දෙන්න පුළුවන් ඒක යනවා මේ සූත්‍රය දිගටම අපි ඉස්සල්ලාම කරන්නේ අල්ලන්න පුළුවන් ගොරෝසු තැන, උගත් දිනෙක අහුවෙන තැන මේ රූප ලෝකේ මේක අල්ලගෙනම මැරෙන්න හදන જાතියට ඒකේ තියෙන හිස්කම, ඒකේ තියෙන තුච්චකම, ඒකේ තියෙන රිත්තකම, ඒකේ තියෙන අනාත්ම ගතිය, ඒකේ තියෙන අනුන්ගේ ගතිය පෙන්ලා දීලා අයිය හද්දෙයනේ මේකට මෙච්චර මැරෙන්නේ කියලා පොඩ්ඩක් මෙහා පැත්තට ගත්තට පස්සේ ඒ ගත්ත හරහා වේදනාව ගැන කතා කරන්න පුළුවන්. ඒක තමයි මේ ප්‍රශ්නේ අනිමාත්‍ය විස්තර කරන්න හදන්නේ. නමුත් ප්‍රකෘති ප්‍රකට දේෙන් අල්ලලා දුන්නාට පස්සේ ඒ સંદર્ભයේ විදී නාම හරහත් පෙන්ලා දෙන්න පුළුවන්. රූපහරා වගේම ඒක සමහරු හිතලා කරගන්නවා. අන්වේ ඥාන හරහා එහෙම නැත්නම් තර්ක ඥාන හරහා නෝ දේශනාවේදී බුලන්තනම් විස්තර කරනවා. හැබැයි හැම කෙනාටම එක විදිහට නෙමෙයි සිද්ධ වෙන්නේ. ප්‍රසිද්ධියේ ਸਰවඥාන්සේ ශූන්‍යතාවය පෙන්ලා දෙන්නේ රූප ධර්ම හරහා තමයි ඒක තමයි ආනාපානෙ ගන්නෙ. නමුත් අපි දේශනාවලට තව ටිකක් අහුම්කම් දෙමු. එතකොට තවත් පිළිසිතුලා ඒ කියලා හිතනවා. එහි දෙවැනි ප්‍රකාශය එසේනම් ගරු ස්වාමින් වහන්සේ දානය දීමෙන් අතෑරියසේ සලකා දුනහොත් එයද නිවනට හේතුපාදකයක් විය හැකි නේද? දානය දීමෙන් සසර දික්කිරීම ඇති නොවීමට අතෑරියාසේදී ඒ වචනෙට ඉරක් ගහලා තියෙනවා ඒ ගැන නැවත නැවත සිහි නොකර සිටීමෙන් දාණය නිවනට හේතු වෙනවා නේද? ස්වාමින්වහන්සේ මේ ස්වාමින්වහන්ස මෙයද මට වැටහෙන ආකාරයට තමා ළඟ තිබූ දේ නැතිවීම ශුන්්‍යතාවය නම් එය නිවනට හේතු වනවාද පැහැදිලි කරන්න අනුකම්පාවෙන් අපට තමා ළඟ තිබූ දේ ආශාවක් නොමැතිව කිසිම බලාපොරොත්තුවක් නැතිව පරිත්‍යාග කළා නම් එය අතෑරීමක් යයි සිතයි. ළඟ තිබූ දේ දැන් නැත. එය ශුන්‍ය වී ගොස් ඇත. එසේනම් එය නිවනට හේතු හේතුවක්ද අනුකම්පාවෙන් පැහැදිලි කරන්න. දැන් මේ බණ අහලා දානෙන තීන්දි කියලා මට සාධාරණ සැකයක් තියෙනවා නැද්ද මෑණියෝ දැන් අන්තිමට වෙන්නේ හිතන් දැනුණ පින්නපාති ගාවක් දෙන එකනේ අනේ දාන දෙන එක බුද්ධ ආගමේ තමයි හොඳයි දෙන්න අප්පා ඒකේ නෝ සැකයක් නැහැ දාන දෙනකොට ක්‍රියා හිතෙන් දෙන්න. දාන දෙනකොට ලෝභය කඩන්නේ දෙන්නේ. අලෝභය කියලා ගන්න. දෙන කෙනාට සුවයක් වේවා කියලා නෙ දෙන්නේ අද්වේෂයෙන් දෙන්නේ. හැබැයි මේ කර්මයේ සහ කර්මඵලයේ අදාහගෙන දෙන්නේ ඒක රාගේ නෑ, ద్వේෂේ නෑ, මෝහේ නෑ. එහෙමනම් ඒකට කියනවා ක්‍රියාහිතක් කියලා. ඒකට පුණ්‍යක් ක්‍රියාවක් කියලා මේකට කියන්නේ. දානයේදී රාගේ නෑ. දෙනවනේ. ద్వේෂේ නෑ. දෙන කෙනාට සැපක්නේ බලාපොරොත්තු වෙන්නේ. මෝහේ නෑ මේක බයට දෙනවා ආදායම්පත් දෙන්න නිදහස් වෙන්න දෙනවා ලෝකේ ප්‍රකාශෙත් නෙවෙයිනේ මෙන්න මේ හිතෙන් දෙනවා නම් ඒ දානෙ දීමයි මේ භාවනාවේ කිසිම වෙනසක් නැහැ එතකොට දීම එක අතහැරීමකින් පොරොත් වෙලෙම ඊළාට ආයේ ඉන්පස්සේ දීම පොඩ්ඩක් හිතුවේ නැහැ. ඒතර සිතුවේ නැහැ දීලා ඉවරයි. එතකොට ස්වාමීන් වහන්සේ මගේ සිතේ දීපුවයි කියන එක නැහැ. නමුත් එතෙන්දි මගේ අතේ තිබුණු දේ තමයි පැත්තකට උනේ. අතේ තියෙන යම් දෙයක් වස්තුවක් ආහ මොකක් හරි වැටි ගියා. එතකොට ඒක සයනාන්ත ඒක නැතිවීම ශුන්්‍යතාවයක් නම් ඒක ඒ සිද්ධිය දාණය දීම නිවනට මාර්ගයක් ওই අවස්ථාවකදී හරි ආත්මයක් තුළ එනවද කියන එක. පැහැදිලිව මේක පිළිබඳ කිසිම කතාවක් නැහැ. අපේ ප්‍රතිපදාව පටන් ගන්න දාන සීල භාවනා කරන. නමුත් ඔය කියන ප්‍රකාශයෙන් නම් කියත හැකි මරණ මොහොතේ ඔක්කොම ඔය වැඩේ කරනවනේ. ඒක පිනක් නෙවෙයි. නේද මරණ වෙලාවදී වෙනවද අල්ල ගන්න පුළුවන්ද? දන්න කෙනෙකුට දෙන්නේ. ඒකත් දානයක් කියන්න බෑනේ. කොයි එකක් මරනකොට අතාරින මොන කරන්නේ වෙන්නේ? ඒ ප්‍රකාශය නිසා බුදුහාමුදුරුවෝ කියන මේ කර්මය සහ කර්මඵලය දාන දෙන එකයි මරණ වේලාවේදී ඒ නිසා සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා හැනිවාර්යෙම නොදන්න කෙනෙකුට මෙච්චර දෙන්න වෙනවයි කියලා තියාන හම්බ කරන මිනිහා පුදුම දානපතියෙක් කියලා. අනිවාර්යයෙන්ම Taman කැමති නැතිකට දාලා යන්න වෙනවා. මෙච්චර මේ හම්බ කරපු කොට ගහපු දේ. ඒතියෙද්දි රෑ දවල් නැතුව හම්බ කරන එක මොන තරම් දානපතියෙක්ද කියලා. මේක දීලා පින් එකතු කරන එක මහාම මහ කුම්මයියේ කියලා. ඌ යනකොටත් ටිකක් ගෙනියන්න හිතනවා. ඒ නිසා දන් දන් දීලා පින් එකතු කරනවා. ඌ මහ කුම්මයියා. කිසිම අපේක්ෂාවකින් තොරව මෙච්චර මේසා විශාල වස්තු කන්දරාව මුළු ජීවිතේ පුරා ඕල් ටයිම් කර කර හම් කරපු දේ දීලා යද්දි හම්බ කරන එක විතර දානපතියෙක් ලෝකේ ඉන්නවද කියලා. ඒ නිසා දානේ විරුද්ධ උපේක්ෂාව මේ හාස්‍යකුත් තියෙනවා. ඒක වර්ණගන්න ඕනේ බොහොම ප්‍රවේශයෙන්. දානය කුසල ක්‍රියාවක් වෙන්නේ රාගයක් ඇති නොවන විදිහට තියෙන දේ අතහරිනවා. බලා දෙන දෙනකට සැප වේවා කියලා රාගය ද්වේෂයක් අපේක්ෂා කරන්නේ හොඳට දැනගෙන දෙන්නේ. ඒක දෙන්නේ කර්මේ සහ කර්මඵලයේ කියන අඩු ගන්න සම්මාදිට්ඨිය. එතකොට මෝහයත් නැහැ. එතකොට රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර හිතකින් දාන දෙනවා නම් ඉතින් අහන්න දෙයක් නැහැ. මේක නිවනනේ. නිවනට හේතු වෙන්න දෙයක් නැහැ. ඒක නිවනමයි. මොකද අර්ථකතනයක් දෙන්න ඕනේ ඒක රිදෙන්න. ඩොක්කක් අන්නා වගේ අඬන්න අර්ථකතනයක් දෙන්න ඕනේ. ඒ නිසා අපි දානයක් දෙනකොට මොකටද එනම් මේ රණ්ඩු සරුවල් කරන්නේ? දානේ පොළවල් විතර රණ්ඩු සරුවල් කොහෙවත් නැහැ මම දැකලා නැහැ. අර විදියට ක්‍රියාහිත වලින් කරනවා කියව රණ්ඩතරවල වෙන්න දෙයක් නැහැ නේ. ඒ නිසා අපි දානේ අතින් තාම මොන්ඩිසෝරි පන්තියවත් නැහැ කියලා කියයි. තාම දානේ කියන අභ්‍යාසයේ අතින් දානේ කියන මේ විශාල ශේෂ්ත්‍රය අතින් අපි තාම මොන්ඩිසෝරිටවත් ඇවිල්ලා නැහැ. තාම ගොඩාක් දෙන්න මොකද නැත්නම් අපි ජීවත් වෙන්න කියන්නේ. මේ ගීගේ අතහැරපු කට්ටිය නිකන් හැම්බත්තල මැරලා යනවනේ දාන දුන්න තේ නිසා පුළුවන් තරම් දෙන්නේ මම කියන්නේ හොඳයි කියලා කියන්නේ. හොඳයි කියන්නේ. හොඳා යැබැයි 12 වෙනකන් 12න් පස්සේ වයිස්. දාන දෙන්න එන කට්ටියට 12 වෙනකන් හොඳායි කියලා මේ ඇවිල්ලා අනුශාසනා කරනවා. 12න් පස්සේ උඩට ආවට පස්සේ වයිස්. ඒ ඒ අරණ්‍ය බණ. කැලේ බණ. මේක බුද්ධ ආගමයි කතා දෙකක් නෑ දානේ බුද්ධ ආගමේ හැබැයි රාග ద్వේෂ මොහ කැපෙන ආකාරයට ක්‍රියාවක් ක්‍රියා හිතක් වෙන විදිහට දාන්න දෙන්න පුළුවන් නම් ඒක නිවනමයි ආය නිවනට හේතු වෙනවා කියන දෙයක් ඒ නිවනම තමයි. පුළුවන් නම් එහෙම දෙන්න බලන්න. ලිඛිත ප්‍රශ්න එපමණයි ස්වාමීන් වහන්සේ. ඔව් අපි පැය එකමාරක් විතර කාලය අරගෙන තිනවා. ඒක නිසා වෘද්ධට මම ආරාධනා කරනවා වෙන කාට හරි වෙන මේ අවස්ථාව හැටියට කියන්න යමක් තියෙනවා නම් අපි ඒක සඳහා වෙලා ගන්නවා. එහෙම නැත්නම් අපි මේක ධර්ම සාකච්ඡාවේ එහෙම නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමේ නිමා වශයෙන් සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඇත්තට ඇහිච්ච ප්‍රශ්න අනිකුත් වැඩසටහන් වලට වැඩිය බලනකොට බොහොම ප්‍රායෝගික ප්‍රශ්න. කරුණාකරලා මේ මේ මේ ගැම්ම තියාගන්න. මේ අපිට විසඳ ගන්න බැරි මූලධර්ම ප්‍රශ්න ගෙනල්ලා අපරාධ කාලේ නාස්ති කරන්න එපා. අහන්න තමන්ගේ ජීවිතයට අදාළ, තමන් කරගෙන යන ජීවිතයට අදාළ දෙයක් මිසක් අපිට විසඳන්න බැරි ප්‍රශ්න කෙනාපුවම මඩත් අද වෙනවා බයිනවා මගේ. මේ වගේ මේ වගේ ප්‍රශ්නයක් වොත් නම් හෙට උදේ වෙනකන් හරි මං ඉන්නවා. මොකද මටත් ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. මේකේ නිසා පුළුවන් තරම් ප්‍රායෝගිකව පාවිච්චි කරන්න මේ හම්බෙච්ච චිත්තක්ෂණ. චිර දිනාටම තෙරුවන් සරණයි.